එහෙම නැත්නම් Nirodheටපත් කරගන්න. ඒපත් කරන ඒ යන ඒ හම්බ වෙන ඒ විමුක්ක හැම එකක්ම සමහරෙකුට ඒක සැපක් කරද වාසියක් විදිහට තේිනවා බරක් අඩු වීමක් විදිහට සමහරෙකුට ඉතින් බයක් චකිතයක් පාලු ගතියක් විදිහට පේන්න පටන් ගන්නවා ඉතින් ඒක නිසා අපි යම් තැනකට ගියා ආද අපි ඒක පිළිබඳව හදාරනකොට එහෙම නැත්නම් භාවනාදී යම් අත්දැකීමක් ලැබුවද ඒක සඳහා ඒක පිළිබඳව හදාරනකොට ඒ අත්දැකීම දිහා බලන සම්මා දිට්ඨිය නැත්නම් මිච්ඡා දිට්ඨිය අනුයි ඒක ඉදිරි ගමනක්ද පසු ගමනක්ද කියලා තේරෙන්නේ. එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන්ද බලන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්ද බලන්නේ කියන එක මතයි ඒක ජයග්‍රහණයක්ද ප්‍රශ්නයක්ද කියලා තේරෙන්නේ. ඉතින් මේක එක දවසකින් එක රැකීම වෙන එකක් නෙවෙයි. වරින් වර වරින් වර මේ වගේ අභියෝග දීලා ඒ එනේන අභියෝගයේදී එකේ එනේන හැවහැලීමක් ලුණු කිඩිය පොත්තක් ගැලවිල්ලක් කෙහෙල් කඳක පතුරු ගැහිල්ලක් වගේ කරන හැම වෙලාවකම ඒ යෝගාවචරයගේ දිඨිජු කම්මේ සිද්ධ වෙනවා දෘෂ්ටි ඍජු වීම සිද්ධ වෙනවා සිද්ධ වුණාට ඉවරයක් නැහැ ඊගාට තවත් එකක් හම්බ වෙනවා ඒකත් ඒ කටයුත්ත පොත්ත ගලවනවා වගේම ඒ පොත්ත ගලවා දැමීම පාඩුවක්ද නැත්නම් කෙලෙස් අඩු වීමක්ද කියලා වගේ මේ යෝනිසමංස්කාරය අයෝනිසමංස්කාරය දෙක හැම වෙලාවෙම තියුණු දියුණු භාවයටපත් වෙනවා. ඉතින් අපි ඊයේ සාකච්ඡා කළේ යම් වෙලාවක කෙනෙකුට භාවනා කරන රූපාරම්මණය නැත්නම් කායානුපස්සනාව නැත්නම් කය කියලා කියන මේකෙන් අදහස් කරන්නේ ස්කන්ධය කියන වචනේ ගොඩ කියන එක. සමූහය කියන එක. ඉතින් ඒ රූප සමූහයක් ගැන මේ කතා කරන්නේ. අන්නේ රූප සමූහය බල්ලා බල්ලා බල්ලා අපි ඒක මධ්‍යස්ථ ප්‍රමාණයට අඩු කරන පස්සේ කිතාම සිවුම් තත්ත්වයට ගන්නවා කියන දේෙන් පටන් අරගත්තොත් කතාව එහෙම ගියාට පස්සේ ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා දැන් භාවනා කරන්න අරමුණක් මොකක්වත් නැහැ මේ අරමුණ නැති උනේ අහම්බකින්වත් හීනෙන් බය වෙලාවත් නෙවෙයි මේ ගොරෝසුට තිබුණු දෙයක් ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා වගේ. ඒකට ඒ පරසූපමාවේ ਸਰුවචනාංශයේ පෙන්නනවා යම් කිසි කෙනෙක් අත්පරෝකින් වැඩ කරනවා නම් කෙටිපරෝකින් වැඩ කරනවා නම් වඩුවෝ ඒක නිතරම ගාලා තියාගෙන ඉන්නවා හැම වෙලාවෙම නියනෙන් ගන්න වැඩේ මිටියෙන් ගන්න වැඩේ කුළු ගෙඩියෙන් ගන්න වැඩේ හැමදේම කරන්නේ කිටි පොරවෙන්. ඒක සාමාන්‍යයෙන් මේ කතාව ඇත්තයි ලංකාවට වැඩිය බුරුමේ. බුරුමේ හැම වඩුවෙක් ගාම සම්ප්‍රදායන කුල පුදුමාකාර කිටි පොරවක් තියෙනවා. ඒ කියන්නේ අත් පොරවක් ටික පාවිච්චි කරලා හොඳට ගහලා එයා බලන්නේ ගෑ වුණාද කියලා මයිල් ටිකක් ගාලා බලනවා. දෙලිපිහියෙන් වගේ කැපෙන්න ඕන. ඒක නිතරම තියාිනවා කාටවත් අත ගන්න දෙන්නෙත් නෑ මොකද ඒක මුඛේ කාර්ය වැදුනොත් අර මුනත දුර වෙන්න නිසා. ඉතින් මේන් පාවිච්චි කරන පාවිච්චි කරන යනකොට මේකේ මිට උපමට්ටම් වෙනවා. අත ගාලා අත ගාලා උපමට්ටම් වෙනවා. තලයේ ආගත් නිතරම දිලිසෙනවා. ගෙවෙන්න ගෙවෙන්න ගන්නවා. ඉතින් ගාගා යනකොට මේක මේ වැඩ කරනකොට වැඩ කරනකොට ගානකොට ගානකොට අතේ ඔබ මට්ටම් වෙනකොට වෙනකොට කොච්චරක් මිට ගෙවෙනවද තලයේ ගෙවෙනවද කියලා වඩුව දන්නේ නැහැ. ඔහේ ඉතින් එන එන වෙලාවේ මොට්ට වෙච්ච වෙලාවේ ගලේ උලනවා. ඒක අරගෙන වැඩ කරනකොට වැඩ කරනකොට මිට එන්නේ එන්නේ එන්නේ පිරිසුදු වෙනවා. ඔප මට්ටම් වෙනවා. ඉතින් ඒ නිසා වැඩ කරන වැඩ කරන වෙලාවේ වඩුව දන්නේ නැහැ. මේ එක සැරයක් ගානකොට එක සැරයක් මේකෙන් ගහනකොට කොච්චරක් ගෙවෙනවද කියලා. නමුත් උපකරණ වැඩ කරන තාක්කල් ගෙවීම සිද්ධ වෙනවා. ගෙවිලා ගෙවිලා ගෙවිලා අන්තිමට තලයේ ගෙවුනට පස්සේ ඒ වඩුව කාගෙන්වත් අහන්න යන්නේ දැන් මොකද්ද කරන්න ඕන කියලා කැලේ රිසිකලා නිකයිනවා. අන්න ඒ වගේ යෝගාගතරය භාවනා කරන යනකොට තලයේ කොච්චර ගෙවෙනවද මිට කොච්චර ගෙවෙනවද කියලා බල බලා යෑමක් නැහැ. එයා කරන්නේ නිතරම අවදිභාවය සතිය දිගින් දිගටම දිගින් දිගට පවත්නවා. ඉතින් අර මේකේ ගෙවීමක් සිද්ධ වෙන ඇත්තම වෙනවා. නමුත් මේ ගහන ගහන පාරට ගලේ මදින මදින පාරට කොච්චර ගෙවෙනවද කියලා බලබලා යන්න ගියොත් ඒක සාමාන්‍ය වඩුවගේ වැඩක් නෙවෙයි. වඩුව දන්න වැඩ කරපු මිට වැඩ කරපු වත්පරෝ මෙහෙමයි නැති එක මෙහෙමයි මොකද වැඩ කරපු එකේ මිට ඔප වැටලා තියෙනවා. තලයේ දිලිසෙනවා. අන්න ඒ වගේ තමයි භාවනා කර කර යනකොට තමන්ගේ අරමුණ ගෙවීමක් වෙනවා. ඒක තේරෙන්නේ නැහැ. හරියට ඉටිපන්දමෙන් එළිය විහිදෙන තාක්කල් ඉටිපන්දම කොට වෙනවා. ගෙවෙනවා. ඒකේ පේන්නේ ඉතින් ඒ වගේ මේ කටයුත්ත දිගින් දිගට දිගින් දිගට වෙනකොට රූපයට සම්බන්ධව රූප කායකට රූප ස්කන්ධයකට රූප ගොඩකට සම්බන්ධව බලනකොට පේන්නේ තමන්ගේ අරමුණ සියුම් වෙන ගතිය තමයි ඉතින් මේක පොතේ ලියලා තියෙන ක්‍රමී. බලානින්න අරමුණ ගොරෝසු වෙනවා ආය මැදිහත් වෙනවා සියුම් වෙනවා. ආය සමහරට ගොරෝසු වෙනවා ඔහොම ඔහොම වෙවි. ආධුනිකයන් නම් ගොඩක් වෙලාට පේන්නේ ගොරෝසු ගතිය. මොකද ඒකට තියෙන කෝල ගති නිසා කෝඩු ගති නිසා කරලා කරලා කරලා යනකොට ඉඳ ගන්නකොටම සාමාන්‍යයෙන් මධ්‍යස්ථ ප්‍රමාණය සියුම් වෙච්ච ප්‍රමාණය දැක් ගන්න පුළුවන් වෙයි. මම මේ කතා කරන්නේ ආනාපාන ඉස්සරහට ගත්තනම් ආනාපානය ගැනයි. පිම්බීම හැකිලිම ඉස්සරහට ගත්තනම් පිම්බීම හැකිලිම ගැනයි. ශක්මණේ පොළොවේ පය වදිනෙක් ගත්තනම් ඒකේ හැපීම ගැනයි. ඉතින් මෙහෙම කරගෙන කරන යනකොට මේකේ සියුම් වෙන භාවය පතල හිතන කරන දෙයක් නෙවෙයි කරනකොට සිද්ධ වෙන එකක්. එහෙම ගිහිල්ලා ගිහිල්ලා මේක දැන් ඔක්කොම ගෙවුනා. රූපේ සම්බන්ධ ගෙවුනහම අරූපයට හිමීට පාර පෑදෙනවා. කෙලින්ම අරූපයට යන්න අපේ කිසිම ඉන්ද්‍රියකට බෑ. අපේ ඇහැට බෑ. අන්ධකාරය දකින්න. අන්ධකාරය දකින්නට බය වෙන එක විතරයි අපිට සිද්ධ වෙන්නේ. කනට නිස්සද්ද බෑ. නිස්සද්දට අහුම්කන් දෙන කන දන්නේ නැහැ. නාසයට ගඳ සුවඳ නැති වෙලාවේ මොනවද කරන්න ඕන කියලා තේරෙන්නේ නැහැ. දිවට රසක් නැති වෙලාවේ කොහොමද ඒක තියෙන්නේ කියලා දන්නේ නැහැ. කයක් නලියන්නේ නැති වෙලාවේ කොහොමද ඒක තියෙන්නේ කියලා බලන්න බයයි. ඉතින් අපි මේ භාවනා කරනවා කියලා කරන්නේ පරියංකේදී ඇහැට සද්දෙන් රූපේන දෙන්නේ නැතුව කන සද්දෙන්න දෙන්නේ නැතුව නාසයට දිවට එන්න දෙන්නේ නැතුව කය හොල්ලන්නේ නැතුව නිකන් ඉන්න හැටි පොඩ්ඩක් බලන්න කියනවා. කොච්චර අමාරුද බලන්න. කොච්චර අමාරුද යෝගාවචරයේකට යෝගාවචරයට මේ භාවනා නොකරන කෙනෙකුටවත් කමන්නේ මේ මොනවත් නොකර ඉඳලා කොහොමද දැනෙන්නේ කිව්වම අපේ ඉඳුරන් ඔක්කොම කලකොල වෙනවා එක ඉඳුරයකටවත් යන්නේන පාර හොයාගන්න බැරි වෙනවා ඒ නිසා කවුරු හරි ඉඳගෙන මොකද වෙන්නේ කියලා බැලුවොත් ඒ අත්දැකීම කවදාකවත් භාෂාවට දාන්න බෑ. මේ ඉඳගෙන ඉන්නකොට මට දැනෙන්නේ මෙහෙමයි කියලා පොඩි ළමයෙක්ගෙන් අහලා බලන්න, වැඩි හිටියෙක්ගෙන් අහලා බලන්න, උගතෙක්ගෙන් අහලා බලන්න, මෝඩයෙක්ගෙන් අහලා බලන්න, පොසතෙක්ගෙන් අහලා බලන්න, දුප්පතෙක්ගෙන් අහලා බලන්න උග මොනම කෙනෙකුටත් කියන්න බෑ. ඒකේ තරම ගැඹුරුයි මොකද අපි ඉඳුරන් දන්නේ නලියවුවොත් විතරයි. මේ නලියන එකට තමයි පණ කියන්නේ අපි. මොනවාරි නලියනවා නම් ඒ පණක් තියෙනවා. නලියන්නේ නැත්තම් පණ නැහැ. ඒක හරි බයයි. ඉතින් බුදුරජාණන්සේ කියනවා මරලා වගේ තියාගනි. ඇහැට රූප පෙන්වන්නත් එපා, සද්දත් නැහැ, ගන්ධ රසත් නැහැ. කයත් හොල්ලන්නේ නැතුව හුඹහක් වාගේ, පිළිමයක් වාගේ, චෛත්‍යයක් වාගේ හොඳට පట్టල කරලා තියලා. චිත්තක්ෂණ කීයක් මේක දිහා බලහින්න බලන්න කියලා ඇහුවොත් ඉතින් ඒක මේ යෝගාවචරය අහනවා මේක බද්ද පරියන්කේ ඇඳගෙන ඉන්න ඕනේද අර්ධ පරියන්කේ වැදගෙන ඉන්න ඕනේද? එහෙම නැත්නම් ස්ත්‍රීන්ට කමන්නේ නැද්ද බද්ද පරියන්කේ බැලුවට? নানা ප්‍රකාර ප්‍රශ්න අහනවා. මේ කරන්න ඕනේ මොනවත්වත් නොකර බලාගෙන ඉන්න කියන එකයි. මේක තේරුම් ගන්න මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද? මේක ඉඳගෙන හරි කමන්නේ හිටගෙන හරි කමන්නේ බුද්ධියගෙන හරි කමන්නේ මේක මේ තියෙන විදියට බලලා ඒක දිහා ඇති හැටිය දක්නා ස්වරූපෙන් යථා භූතේ දක්යගන්න ඉන්න කිව්වොත් ආහන ප්‍රශ්න ප්‍රමාණය දිහා බලනකොට පේනවා අපි මේ ඉඳුරන්න මොනවාක්වත් ගෝචර වෙච්ච නැති වෙනකොට අපි කෝල වෙන හැටි කෝඩු වෙන හැටි. ඉතින් ඒක අනුකම්පාකට ඒත් බැනින්න දෙයක් නෙමෙයි. ඊට පස්සේ කියනවා එහෙන් බලාන ඉන්නකොට ටික වෙලා බලාන ඉන්නකොට අර ශරීරයේ සිද්ධ වෙන අනිච්ඡානුක පේශීන්ගෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය ඉතුරු වෙනවා. ලේ ගමන් කිරීම සිද්ධ වෙනවා. හුස්ම ගැනීම සිද්ධ වෙනවා. උදරේ පිම්බීම හැකිලිම සිද්ධ වෙනවා. කෙස් වැවෙනවා, දත් වැවෙනවා, හැමරලි වැටෙනවා. ඔක්කොම සිද්ධ වෙනවා තේරෙන්නේ අර හුස්ම ටික තේරෙනවා. එතකොට යාට ලොකු සාන්තියක් එනවා. දැන් මේ බලාගෙන ඉන්නකොට කයෙහි කට්ටික වෙලා බලාගෙන ඉන්න ඕනේ. දන්නේම නැති කෙනෙකුට. ආ හුස්ම දැකීම සිත පිහිට වීමේ ලක්ෂණයක් බාටපත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මේක මේ විදිහට කියලා දෙන්න ඕනේ කියලා මේකෙන් පටන් ගන්න ඕන කියලා කතාව තේරුම් ගත්තේ සාරාංශක කල්පලක්ෂයක් කරපු ආර්ය පරිශ්‍රණයේ අන්තිමට තමයි අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාකාරගතව නිසීදති පල්ලංකං ආපුචිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා ඔක්කොම කියන්නේ මොනවත් නොකර ඉතියා බලනකොට සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. එයාට හුස්ම ගන්න බව සිහිට එන්න ඉඩ තියෙනවා. හුස්ම හෙලන බව සිහිට එන්න ඉඩ තියෙනවා. මොකද මේ කයකට සසංජීමි සමනකේ මනසක් සහිත සංඥාව සහිත කයකට හුස්ම නැතුව ඉන්න බෑ. හුස්ම තමයි අන්තිම ලංසෝ. අනික් සියල්ලම නතරකොට හුස්ම නැහැ කියන්න බෑ. ඒ නිසා යෝගාවචරයක පාගෙන අඩියට බහිනකොට අපිට හුස්ම අහු වෙන්න ඉඩ තියෙනවා. හුස්ම අහුුනේ නැහැයි කියලා ප්‍රශ්නකුත් නැහැ. හුස්ම තමයි ඒ සාමාන්‍යයෙන් හම්බ වෙන දේ. මොනවා හරි හම්බ වෙනවනේ. ඒ හම්බ වෙන දේ කරන දෙයක් නෙවෙයි, කරන දෙයක්. ඕක බලාගෙන ඉන්නකොට පිම්බීම හැකිලින් බැලුවත් හුස්ම බැලුවත් මේ ඉඳගෙන ඉන හැපෙන එක දිහා බලන්න හිටියත් මොනවත් ඔකට දැම්මේ නැත්නම් ඕක වෙන්නේ මඩ ටිකක් වීදුරුවක තැම්පත් කරලා උස වීදුරුවක වතුර වීදුරුවක දිය කරලා තැම්පත් කරලා තිබ්බොත් කබඩයක් උඩ තිබ්බොත් උගෙන තැම්පත් වෙන විතරයි. මේක නලියවුවොත් තමයි ඇවිස්සෙන්නේ. එනතෙන් tempatෙන් tempat වේගෙන යනකොට අපිට පේන්නේ අරමුණ නැති වෙනවා කියලා. අරමුණ නැතිවීමක් නෙවෙයි වෙන්නේ අරමුණ tempat වීමක් වෙන්නේ. ඒ වීදුරේ යට මඩ තියෙනවා. හැබැයි වතුර බොර කරන්නේ දර්ශනේ බාධා කරන්නේ උඩින් බැලුවොත් පේනවා. ඊට මේ පොඩ්ඩක් tempat වෙන්න ගියාම අපිට පේන්නේ මඩ නැති වුණා කියලා. මඩ නැතිවීමක් නෙවෙයි. ඒකට tempat වීමක් වෙනවා. අන්න එහෙම වුණාම අපේ හිත බුදුම කලබලයකටපත් වෙනවා. ඒ මොකද අපිට දැනගන්න විදියක් නැහැ දැන් භාවනාවක් සිද්ධ වෙනවද නැද්ද මේක සමතේද මේක විපස්සනාවද මේක කරන දෙයක්ද කෙරෙන දෙයක්ද කියන අර අපි ලෝකේ දන්න දේවල් කතා කිරීමට අවශ්‍ය වෙන උපමාන ව්‍යාකරණ භාෂාව ඔක්කොම අසරණ වෙලා යනවා දැන් මොකද වෙන්නේ කියලා බැලුවොත් ඒ tempat වෙන්න වෙන්න වෙන්න යෝගාවචරය අයෝනිසෝ මනසිකාරයේ මිත්‍යා දෘෂ්ටිය තියෙනවනම් කලබල වෙලා හයියෙන් හුස්ම ගන්න යනවා එහෙම නැත්නම් අතගාලා බලනවා තමන්ගේ ඇඟ තියෙනවද කියලා ආදි වශයෙන් අර තැම්පත් වීමට පුදුම බයක් තියෙනවා. ඉතින් යෝනිසමනසිකාරය සහ සම්මාදිට්ඨිය තියෙන කෙනාට තියෙනවා මේ තැම්පත් වෙන්නේ බුදු බලයට තමයි. බුදුහාමුදුරු කියපු භාවනාව නිසා, ධර්මයේ නිසා. මේ භාවනා කරපු නිසා මේක අවුස්සන්න තමයි ඔය හුස්ම ගන්න කියන්නේ මාර්යා. අවුස්සන්න තමයි මේ කෑලි ඔක්කොම තියනවාද කියලා බලන්න කියන්නේ. මේ ඔක්කොම දැනගෙන එක ලක්ෂ වාරයක් ඒ වැරද්ද කරත් තැම්පත් වුණා නම් එයාට අරමුණක් නැතුව ඉඳුරන් අවදි කරන හැටි තේරුම් ගන්නවා. අරමුණක් නැතුව ඉඳුරන් අවදි කරනවා. ඒකට කියනවා අනින්ද්‍රිය බද්ධව විඥානේ පවත්තන හැටි. කිසිම ඇහැකට කනට නාසයට දිවට කයට මොකටවත් සම්බන්ධ නැහැ. දැන් විඥානය නිකන් හරියට මේ සතපහේ කාසියක් කෙලින් කරලා හිටියෝ වගේ. එහෙම නැත්නම් ඉටි කට්ටක් කෙලින් කරලා හිටියෝ වගේ එක පැත්තකටවත් නැමිලා නැහැ. ආනේ විදියට ඉන්නකොට තේරෙන්න පටන් ගන්නවා මේ ඉඳුරන් කලකොල වුණාට මේ කක්කත් නැතුව පැවැත්ම යන්න පුළුවන්. සලායතනයගේ පැවැත්ම වෙන්න පුළුවන්. සතිය පවතින්න පුළුවන්. දැන් ඔය ස්පිතාලේ ගිහිල්ලා දාපුවාම ඔය මැරුණා වගේ මොලේ නරක් වෙලා මොලේ වැඩ කරන්නේ කය තියෙන තැන් තියෙන. කොච්චර කාලයක් හරි මේ උලංගගා හිටියොත් ජීවත් වෙනවා. හරිම ප්‍රශ්නයක් එතන. ඒක කවුරු මැරිලාද? ලෙඩා ඉන්නවද? ඉතනේෂියා වලට ගියාම වෛද්‍ය ශාස්ත්‍රයට දෙන්න උත්තරයක් නැහැ. ඒ තේලයින් ටික දීදී හුස්ම ටික දෙනකොට නෝ මොලේ ඕඩි නැහැ. ඒ සමහර විටක උගුර වැඩ කරන වෙලාවට එනවලු. හෘද වස්තු කොහොමදත් වැඩ කරනවා. ඒ දැන් මේ වැඩ කරන්නේ කාගේ නියෝග වලට කොයි න්‍යායද කියලා දන්නේ නැහැ. අන්න ඒ වගේ භාවනා කර කර යනකොට මොනම අරමුණක් නැති වුණත් කලකොල කරන්නේ නැතුව හිටියොත් තේරෙන්න පටන් ගන්න මේ රූප මොකක්වත් නැති වුණාට මේ සතිය පවතිනවා මම යවෝනෙත් නැහැ. මාන්නයක් ඕනෙත් නැහැ. තෘෂ්ණාව ඕනෙත් නැහැ. සතිය පවතිනවා. ඉතින් මේක තේරුම් ගන්නවා කියන එක සම්මාදිට්ඨියකින් යෝනිසමනසිකාරයකින් ඒක ඉතින් සංසාර බය නිසාම තේරුම් ගන්න ඕනේ. තන්තර වයෙන් ගැලවෙන කටයුතු තේරුම් ගන්න ඕනේ මේ ලෝකයේ ආසාවක් තියාගන්න ඒක කරන්න බෑ. ඉතින් එතෙන් ගියාට පස්සේ යාට තේරෙන පටන් අරගන්නවා මේ කිසිම වාහන නැති පාරක යනවා වගේ අදතාවකාශයේ යනවා වගේ ගැටුමක් නැතුව මේ යනකොට මේ විඥාණය අර අනින්ජය බද්ධව තියෙනදී ඉන්ද්‍රිය බද්ධ කරගන්න එක්කෝ මනෝ විකාර රූප හදලා ආ ওই රූප තියෙන්නේ කියලා පෙන්වන්න හදනවා. ඉතින් ඒක හිතින් හදාගත්ත රූපයක්ද පිටින් ආපු රූපයක්ද කියලා යෝගාවචරය විනිශ්චයට යන්නේ යෝගාවචර විශාල වශයෙන් අර පාළු වෙලා හිටපු නිසා ඒ රූපෙට ඇදෙනවා. එහෙම නැත්නම් නානාවිද සද්ද ඇහෙනවා. ඉතින් කියනවා මට කර්ණිමිත සූත්‍රය සජ්ජායනා කරන්න ඇහුණා මට මේ රතන සූත්‍රය ඇහුණා. ඒ තම්බිලාට එහෙම ඇහෙන්නේ තම්බිලාට ඇහෙන්නේ අල්ලාහ් කියනවා වගේ. ඒ නැත්නම් මුස්ලිම් කෙනෙකුට මේ මේ කතෝලික කෙනෙකුටම ස්වාමි දරුවනේ කියන ඇහෙනවා. ඒ Taman හදාගෙන ගිය පාරේ හැටියට එළාරේ කේක හොල්මන් එනවා. ඉතින් යාට කියනවා බලන්නකෝ මට කෙලින්ම කෙලින්ම රතන සූත්‍රයේ කෙලින්ම බුදුහාමුදුරු කියනා වගේම ඇහුණානේ. හරි බොහොම හොඳයි කියලා අර තිබුණ විවිගේ නැති කරලා අර මනසෙන් වවාගත්ත දේවල් වලට මට උපක්ලේශ කියලාත් කියනවා. සමහරට විවිධ ගඳ විවිධ රස දෙනවා. ගඳ රස දෙකෙන් හුඟක් අඩුයි. එන කට්ටිය ඉන්නවා. සමහරෙකුට විශාල මිනි කුණු ගඳවල් එනවා. එතන සමන් පිච්ච මල් වගේ සුවඳවල් එනවා. පන්සලකට ගියා වගේ හඳුන් කුරුපත්තු කරන සුවඳ එනවා. සමහරලාට දිවට රස ಜಾති පැනෙනවා. කය නිකන් උඩ යනවා වගේ තේරෙනවා. ඔළුවේ ගිලගෙන යනවා වගේ තේරෙනවා. වමට රැමෙනවා වගේ තේරෙනවා. දකුණට රැමෙනවා වගේ තේරෙනවා. කැරකෙනවා වගේ තේරෙනවා. ඉතින් මේ හැමදේම විඥානයේ බලනවා කොහොම හරි මේ උසාවිය නිකන් තියනවා නඩුවක් ගෙන්න ගන්න. මේක නඩුව නැත්නම් උසාවි කරන්න බෑ. ඉතින් ඒ නිසා නඩුව හදනවා. ඉතින් මේ දෙල්ලමට ආවට පස්සේ මේක සම්මාදිට්ඨියෙන් අල්ලනවයි කියන එක මේක යෝනිසෝමනසිකාරයෙන් අල්ලනවයි කියන එක මේ යථාභූත ඥාන දර්ශනය පිළිබඳ හැඟීමක් තියෙන කෙනාට නම් මේකේ සෙල්ලක්කාර වැඩක් තියෙනවා. මේ එනේන දේ කන කෙනාට කියන්නේ ආගමික හැඟීම තියෙන කෙනාට විවරයක් කරන්න බෑ. නානා ප්‍රකාර දේවල් පේන්න පටන් ගන්න. ඉතින් හැම පේන එකක්ම මොකද්ද මොකද්ද මොකද්ද කිය කිය ඉතින් පලාපල විසඳ විසඳ ඉන්නවා. ඒ වගේ තියෙනවා ඒක නොකිය හොඳ නෑ. ඒ හරහා තමයි ඒ විදිහට ඒ භාවනා කරන රූප පෙනීම, ශබ්ද ඇහිීම, ගන්ධ රස පහස හරහා තමයි මේ දිබ්බ චක්කු දිබ්බසෝත වගේ ඥාන පහළ වෙන්නේත් ඒක හරහා තමයි. ඒ නිසා කෙනෙකුට හිතා ගන්න පුළුවන් මට දැන් දිබ්බ චක්කු ඥානය තමයි පහළ වෙලා තියෙන්නේ. ඇත්ත නැති කියන කවුරුත් දන්නේ නැහැ. නැත්නම් මේ තිබ්බ සෝත ඥානෙ තමයි මට පහළ වෙලා තියෙන්නේ. ඇත්ත නැත්ති කියන කවුරුත් දන්නේ. කරන්න තියෙන්නේ ඒක විනිශ්චයකින් තොරව යන්න හරින එකයි. නෙවෙයි නම් නැති වෙයි. ඒක නම් මතුවේයි. ඒක වෙන කාටවත් කියන්න බෑ මේක වෙන්නේ කියලා. ඉතින් කොහොම කොහොම හරි කරලා මේ කෙනා මේ විඥාණය මේ මවාපාන හැටි මේ විඥාණය මායා කරන හැටි බලන්න පටන් ගත්තට පස්සේ තේරෙනවා දැන් මං ඇහැරලා ඇත්තට දකින්න රූපත් විඥානේ මවන ලද්දක්ද? එහෙම නැත්නම් මේ භාවනා කර කර ඉන්නා වගේ පේන එකක්ද කියලා මේ බලන සාමාන්‍ය වෙලාවේ තියෙන රූපකයේ පවා පුදුමාකාර සැකයක් එනවා. ඒකත් මවන ලද්දක්ද කියලා. ඒක හරියට අපි හීනෙකින් දකින්න දේ පිළිගන්නවා. ඇහැ ඇරියට පස්සේ තේරෙනවා නික හීනයක් කියලා. හීනදී අපි ඉසాత බඳගෙන ඇඬ ඇඬුවත් සතුටු වුණත් නැගිටතර පස්සේ ඒ වගේ භාවනා නැගිටතර පස්සේ තේරෙනවා. දැන් අර වෙලාවේදී පෙන්වුවා මට විඥානේ මොකක් හරි දෘෂ්ටි මායාවක් මනෝමය රූපයක් මම මේ කෑවා. හරි ගොඩ අරගෙන ආයෙත් විඥානේ කරපු මායාවක් කියලා හිටියද සද්දයක් අසනවා. ගඳක් රසක් පහසක් පේන්න පටන් ගන්නවා. ඉතින් මේක නා කටමැස දොඩවන්න පටන් අර ගන්නවා මට නැති වෙච්ච ආච්චම්ම දැක්කා. මම ගියා ජේතවනාරාමයට මම ගියා රුවන්වැලි සෑයට ඉතින් වට ඉන කට්ටිය සාදු සාදු සාදු සාදු කියන දෙගොල්ලම අමාරුවේ තමයි මේ වෙන්නේ බීපු මිනිසෙක් වගේ ඩෝප් වෙලා කරන කතාවක් කියලා දන්නේ හීනෙන් කරන කතාවක් කියලා දන්නේ ඉතින් එතෙන්දි සම්මාදිට්ඨි සහ යෝනිසමංස්කාරය පහල් කරගන්නවා කියන එකට පුංචි කාරණා දෙක තමයි තියෙන්නේ සසර බය දැනගන්න ඕනේ සසර බයෙන් ගැලවීමට කටයුතු කරන්න ඕනේ එකක්වත් පිළිගන්න එපා. නැවත නැවත ඒක පිරිසිඳ බලනකම්. එතකොට මේ විඥානයේ තියෙන මේ ෂට ගතිය මේ සියල්ලම නැතර වෙලා තියේදී විඥානයේ මොනම ක්‍රමයකින් හරි දහං ගැටයක් දාගෙන එයාට ආසනේ බේරගන්න හදනවා එයා දෙපැත්තක් හදලා රණ්ඩු කරවලා. ඒක තමයි විඥානය කරන්නේ මම සහ මම නෙවෙයි අතර රණ්ඩුව. ඇති සහ නැති අතර රණ්ඩුව. වේදනා සහ සුඛ වේදනා දුක් වේදනා සුඛ වේදනා අතර සම්ඩුව. ලාභතා පාඩු අතර සම්ඩු. උඩක් දේවල් මවාගෙන. ඉතින් ඒකට හැම කෙනාම සංවේදීනේ. මේ අෂ්ටලෝක ධර්ම වලට. ඉතින් කමන්නේ මම මේ ධහම වෙනුවෙන් ප්‍රතිපදා වෙනුවෙන් ලාභයක් ආවත් පාඩුවක් ආවත් දුක් වේදනාවක් ආවත් සුඛ වේදනාවක් ආවත් මගේ වුණත් මගේ නොවුණත් ඇත්තේ වුණත් නැත්තේ වුණත් මේ කොටම කරගෙන යන්න ඕන කියන්න කියන්න කියන්න විඥානයේ ඊටාම දුර්වල තත්ත්වයටපත් වෙනවා. විඥානයට විඥානයේ කරන ප්‍රෝඩා මායා ඒ ටික පේන්න පටන් ගන්නවා මැජික් කාර්යයේ කරන පච පිටිපස්සේ ඉඳලා බලන් හිටියා වගේ. ඉස්සරහින් ඉඳලා බලන් හිටියොත් ඇත්තටම මේ මාවාපෑම් වගේක් කරනවා. පිටු වශයෙන් ලබනකොට පේනවා බලන යක්කු තරම් අමන මරි මෝඩ තකතිරු જાතියක් නැහැ. මෙහිකා ඔක්කොටම ලනුවක් දීලා අරුන්ගේ සල් පොකට් එකටත් ගන්නවා. අපි සල්ලි දීලා බලනවා. මොකද්ද බලන්නේ? Tamange තකතිරුකම කොච්චරද කියලා. ඌ කරකවල වෙන්න පණ ඇති මාළුව ගෙනල්ලා පෙන්නනවා, ගිලෙන සමල්ලු ගෙනල්ලා පෙන්නනවා. මේ කරන වැඩේ දිහා බලනකොට පිටිපස්සේ ඉඳලා පේනවා මේ විඥාණය පෙන්වන දේ පිළිබඳව මේ පේන දේ ඇත්තටම තියනවාද? ඇත්තට මේ තියෙන දෙයක්ද පේන්නේ? දැන් භෞතික විද්‍යාව තියෙන්නේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවායි කියලානේ. නමුත් අපි දන්නවනේ කණ්ණාඩියකින් බලපුවාම පිළිඹුවක් පේනවායි කියලා. Taman hina වුණොත් පිළිඹුව hina වෙනවනේ. ඒ වුණාට ඒක පණ තියනවා ගේ වුණාට ඒකේ පණ නැහැ නේ. ඒක පිළිඹුවක් නේ. ඒක මේ මේ මවාපෑමක් නේ. ඉතින් ඒසකට මේ බාහිරේ තියෙන දේවල් මොනවාරි පිළිබිඹු කරන දෙයක්ද ඇත්තටම ගන්න දෙයක් තියනවාද කියලා. ඉතින් බුදුන්ස කියන ඇත්තටම ගන්න දෙයක් නැහැ වගේ. ඒ නිසා දේතානුපසන සූත්‍රයේදී සර්වචනanse කියන පෘ탁ජනේ යමක් ඇත්තේ කියන්නේ නම් ආර්යයන් වහන්සේට නැත්තේ මේ. ආර්යයන් වහන්සේ නිවනක් ආදී දෙයක් තියෙනවා කියනවා පුතත්ජනෙ තියෙනවා තියෙනවා අපිට පේන්න eBay. කහපාටද ඕක? හතරස්ද? කෝ කියන්නකෝ. ආර්යයන් වහන්සේට තියෙන්නේ පුතත්ජනට නැත්තේ මේ. ඒ තරම්ම මේක උඩු යටිකුරු ඉතින් ඔතෙන් ගියාට පස්සේ තේරෙනවා මම බලන්නේ ඔළුවෙන් හිටගෙනද නැත්තම් කෙලින්ද කියලා. මේ අපේ මොලේ තියෙන ඔය කෝපස් කොලෝසම් හරහා වම් මොලේ දකුණු මොලේ හරහා ස්නායු හරස් වෙලා තියෙන. දකුණු මොලෙන් එනෙවුවා වම් පැත්තයි වැඩ කරන්නේ වම් මොලෙන් එනෙවුවා දකුණු පැත්තයි වැඩ කරන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් අපිට මේ හැම ප්‍රතිබිම්බයක්ම පේන්නේ අනිත් පැත්ත ඇරලා. නමුත් අපි ඒක හරි පැත්තට දාගෙන මේක තමයි යථාර්ථය කියලා බලන්නේ. ඒ නිසා මොලේ මොඩ වැඩ කරන මොඩයට ඔඩුවෙන් හිටගන්නු පේන්නේ තේරෙම. උගේ අර හරව ගන්න ඌට බෑ. අපි හැරෙවෙ නැති උන් මෝඩයෝ කියලා කියනවා අපි ඥානවන්තයි කියලා කියනවා මේ අපි ඉන්නේ මෝඩකමක කියලා ඇහැ ගැන දන්න ඕනම විද්‍යාඥයෙක් අර මේ උඩු යටිකුරු ප්‍රතිබිම්බයක් යටි උඩුකුරු කරලා බලා ගන්න ජීවිතයක් මේ යන්නේ. එතන මේ තියෙන්නේ පේන එකමද පේන්නේ තියෙන එකමද කියලා බැලුවොත් මේ මායාකාරය විතරයි පොඩ්ඩක් හරි ඔකේ සූත්‍රය දන්නේ. ඒවා බලන උන්ගේ තියෙන මෝඩ කතාක තීරුකම දිහා බලනකොට කසෙන් ගහලාමදී මේ විඥානය ගැන කතා කරන්න ගියාම පේනවා මේකට කොච්චර දේශපාලනඥයෝ දක්ෂද කියලා. මේකට කොච්චර ආර්ථික විශේෂඥයෝ දක්ෂද කියලා. මේකට ඇඩ්වර්ටයිස්මන්ට් කාර්ය කොච්චර දක්ෂද. මේ සමාජ සේවයට බැහැගෙන තමන්ගේ ගෙදෙට්ට මරගාතේ තියාන ලෝකෙට පරකාස කරන මිනිස්සු කොච්චර මේ අපේ තියෙන විඥානයේ මෝඩකමෙන් වැඩ ගන්නවද කියලා. ඉතින් ඒ නිසා අපි සමාජයේ ඉන්න තාක්කල් භවනා නොකරන තාක්කල් රාත්තල් ගන්න දන්නේ නැහැ. කන රාත්තල් ගන්න දන්නේ නැහැ. බුක් කීපෙන් තියා ගන්නවා නඩු ගන්න. දවසක තේරෙයි මෙච්චර අන්තට්ටු ගන්න බඩේ මෙච්චර මඩ රාත්තල් ගන්න බඩේ කියලා. එimhe දැනගත්තට පස්සේ මේ එකම දෙයකවත් මොනම දෙයකින්වත් මේ සැලෙන්න දෙයක්, චකිත වෙන්න දෙයක්, ආතතියක් ගන්න දෙයක්, අසහනයක් ගන්න දෙයක් නැති නිසා ඇති වෙනව තත්වයක් දේවල් නැතුව නෙවෙයි ඒ දේවල් වල ගණ්ඩ දෙයක් නැහැ ඒකට තමයි මට හිතෙන විදිහට අමාරු නිසක කරලා කියන්න ආකින්චඤ්ඤායතන කිසිත් නැහැ මේකේ. හීනෙන් ඇත්තෙත් නැහැ, ඇත්තට ඇත්තෙත් නැහැ. හොඳ වුණත් එකයි නරකුණත් එකයි. කොයි එකෙත් ගන්න දෙයක් නැහැ කිව්වහම ඒක නිකන් ඒ ඒ ආකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැහැ කියන එක. අකිංචන. තිබුණාට මේ කිසි දෙයකින් මාව පිනවන්න බෑ. මම නලවන්න බෑ. තියන දේවල්. ඒක නිසා මාව නලවඬ පිනවඬ රන් මිනි මුතු වලින් බෑ ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ මෙච්චර ගන්නම් ඔය ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ රන් මිනි මුතු වල අපිට යමක් තිබුණා මෙතෙන් ගියේ මොහොතේ හිතෙනවා මේකනේ ඊගාව ආත්මෙට ගෙනියන්නේ මේ ආත්මෙදී මේකේ ගන්න දෙයක් නෑ කියලා මේ නිකන් හිස් මල්ලක් කියලා තේරුම් අරගත්තොත් ඒක අර ඇති තැන ඉඳලා නැති තැනට යනකොට නිකන් හිතලා උපමාවක් කිව්වොත් එකපාරට මෙතන ලයිට් නැති වුණොත් දැන් තන්නේ ක්‍රම අන්ධකාරයකට යනවනේ. අන්ධකාරයේ ඉන්නකොට ආයෙත් ඡායාව පේන්න ගන්නවනේ. එකම අන්ධකාර එළියේ තියෙන තැනක <coughs> විදුලි බලේ එන හිටියොත් එකපාරට අන්ධකාර වෙනවා. හැබැයි ටිකක් වෙලා අන්ධකාරය ඉන්නකොට ආයෙ ඡායාව පේනවා. අන්න ඒ වගේ මොනවත් නැති වෙන නැති බව කියන මේ ආකින්චඤ්ඤායතන ගියාට පස්සේ එතකොට යෝගාවචරයට තේරෙනවා මම මේ විඥානය කරන මායාව යෝනිසෝමනසිකාරයෙන් එහෙම නැත්නම් සම්මාදිට්ඨියෙන් බලන්න ගියොත් මේ මේක හරියට දැනගත්තොත් මේක හරියට දැනගත්තට පස්සේ මේ විඥානේ මාව කුප්පණ්ඩ හදන හැටි අවුස්සන්න හදන හැටි, පක්ෂයක් ගන්න හදන හැටි, ප්‍රතික්‍රියා කරන්න හදන හැටි අනව බලනකොට මට ඇත්තටම පිටකොන්දක් තියනවාද? කවුද මේ න්‍යායපත්‍රය හදන්නේ? මොකටයි මේ න්‍යායපත්‍රය හදන්නේ? කියලා බලනකොට තේරෙන පටන් ගන්නවා මේ මමික් මමයා කියන එකාට එහෙම නැත්නම් මේ සක්කාය දිට්ඨියට පසුබිමක් ආත්මයක් ස්ථානයක් හදලා දෙන්නයි මේ හදාන්නේ. මම වෙමි කියන එකට. එහෙම නැත්නම් මම අනික් අයට වැඩිය උසස් කියලා කියන්නේ. එහෙම නැත්නම් මාන්නයක්. එහෙම නැත්නම් මට අනෙක් එක්කනට ඉස්සලා මගේ කුට්ටිය කඩා ගන්න තියෙන ආශාව නිසා ඒ ඒ දුර්ලභම අපි ළඟ තියෙන තාක්කල් විඥානය අපිට নানা ආකාර දේවල් මව මව පෙන්නනවා. ඉතින් අපිට හිතුනොත් පුළුවන් වුණොත් අපිට නේ මට මේ තණ්හාමාන දිට්ඨි නිසා තමයි මම මේ ලණුව කන්නේ. ඒක නිසා ඒ තණ්හාමාන දිට්ඨිය වල කරන මේ දුර්ලභම නිසා විඥානේ මේ දේවල් මවනවා. මට පුළුවන් මේ මේ ඇති වෙලා තියෙන தත්ත්වෙවත් තණ්හා කරන්නේ නැතුව මාන කරන්නේ නැතුව දිට්ඨි කරන්නේ නැතුව ඉන්න කියලා කියන එක මේ ඇතිවෙච්ච හිස්තනටවත් ආශා කරන්න එපයි කිව්වොත් එයාට තේරෙන්න පටන් ගන්නවා හිස්තන ඉවරුණාට පස්සේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති යනකට එනවා. අකින්චඤ්ඤායතනට පස්සේ තියෙනවා තියෙන්නේ සංඥා විතරයි. ඒකේ ගණ්ඩ හර පද්ධතියක්වත් නිකන් හීන ටිකක් විතරයි. ඒක ගැන කියනකොට මෙහෙම නිකන් ආසන්නෙන් යන කතාවක් තියෙනවා. මේ ඒ දවස්වල ඇතන්ස් නගරය හරහා සොක්‍රටිස් ගියාලු එයාගේ ප්‍රසිද්ධ ගෝලයෙක් එක්ක. නගරේ පහු කරාට පස්සේ එයා කියනවලු මට හරි පුදුමයි මේ නගරේ ලෝකේ තියෙන ඔක්කොම જાති ගෙනල්ලා තියාගෙන ඉන්නවා. මට එකකවත් අවශ්‍යතාවයක් නැහැ කියලා. මොන ඇඩ්වර්ටයිස්මන්ට් දැක්කත් වැඩක් නැහැ. මොකද මට ඕනේ නැහැ. ඕනකම තිබුණොත් නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක වැඩ කරන්නේ. මට අරකට වැඩිය මේක ගන්න ඕනේ අර මිලට වැඩිය අඩු මිලෙන් ගන්න ඕනේ කියලා අවශ්‍යතාවය තිබුණොත් ඇඩ් එක වැඩ. ඒ අඩුපාඩු තුලනේ ඇඩ් එක වැඩ කරන්නේ. මෙයා කියනවලු මම දැන් ඇතන්ස් නගරේ හරහා ගියා. ඒක ආශ්චර්ය ධර්මයක් මිනිස්සු හැමදේම ගෙනල්ලා ඒකේ ඩිස්ප්ලේ කරලා තියාගෙන මට දෙක අවශ්‍යතාවයක් නැහැ ඉතින් මම කන්නේ යෝගි මේ ලෝකේ තියෙන දේවල් අරූට ඉස්සලා මගේ කුට්ටිය කඩා ගන්න. එතන මම හරිට වැඩි දක්ෂයි කියන මේ නටන්න නැතිල පොඩ්ඩකට මේක මේ තණ්හා මාන දිට්ඨි මේක ඉතින් කාගේ ළඟක් තියෙන එකක්. කමක් නැහැ. ඔකට එහෙම තියෙන්න අර පුදාවේ තිබුණොත් මේ විඥානය දෙල්ලම් කරන්නේ. මොකද වෙන්නේ කියලා බැලුවොත් ඔන්න වේදිකාවේ නාඩගම යද්දි ලයික් ගියා. මොනක් අපේ නැහැ. ටිකක් වෙලා ගියාට පස්සේ ආයෙසරයක් හෙවණැලි ටිකක් නලියනවා පේනවා. හැබැයි මේ පේන නලියන හැම හෙවණැල්ලක්ම හුදු සංඥාවක් විතරයි. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැත්තත් යනවා. එතකොට යෝගාවචර තියෙනවට බ්ලැක් අවුට් වෙලා යන වෙලාවට වැඩිය මේ සංඥා ලාවට ඇති නැති අවස්ථාව අරිට වැඩිය ප්‍රකෘතිකය. ඒකේ ඉන්නකොට මේ සංඥාමයි තියෙන්නේ. ඒකට බුදුසසු කියනවා අත්පටිලාභයක් කියලා අරූපී සංඥාමයෝ කියලා. ඒ ලෝකේ හුදු සංඥාවක් විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ වතුර ඇඳපු ඉරක් වගේ වැල්ලේ ඇඳපු රූපයක් වගේ උලඟිනකොට ගහගෙන යනවා. නැත්නම් හීනයක්, මිරිඟුවක් වගේ තියෙන ඒ නිසා ඒකේ මේ ලස්සන රූපයක් තිබ්බත්, කැත රූපයක් තිබ්බත් ඕක ඉවර වෙනවා. තාම පොඩ්ඩේ ওই තියෙන එක පිළිබඳව දඟලන දෙයක් නැහැ කියලා ඒ මට්ටමට ගියාට පස්සේ තියෙන සංඥා අග්ග කියන වචනේ පාවිච්චි කරන සංඥාග්ග සංඥාව ගෙනිලා ඉහළටම තැන්න යනවා එතකොට යාට ඕලාරික අත්පටිලාභයක් නැහැ මේ කය කියන විශාල ගොරෝසු දෙයක් නැහැ මනෝමය අත්පටිලාභය කියන රූපී ධානයකුත් නැහැ අරූප ධාන වලට ගියාට පස්සේ සංඤී අරූපී සංඥාමයෝ අර තේිනවා මේකේ සංඥා ටිකක් තියෙනවා ඒ සංඥා ටික ඉන්න වෙලාවේ ඒ අරූපී සංඥාමේ අත්පටිලාභේ යම් වෙලාවක තමන්ට ලැබිලා තියෙනවා නම් ඒ ලැබිලා තියෙන වෙලාවේ යා මීට ඉස්සෙල්ලා මට මේ මේ රූප කර්මස්ථානයක් තිබුණා නේද? ඒ රූප කර්මත්තට ඉස්සෙල්ලා මට මේ කාම ලෝභී කාම ලෝකයක් තිබුණා නේද? ඇහැකන දිවනාසය පිනවන ලෝකයක් තිබුණා කියලා කල්පනා කරන්න ගියොත් ඒ යන පමණින්ම මේ අරූපී සංඥාමේ ලෝකේ ඒකෙන් අපි චුත වෙනවා අපිට ඉන්න බැරුව යනවා. ඒක නිසා යම් වෙලාවක Tamange විඥාණය එහෙම නැත්නම් පැවැත්ම මේ කියන අරූපී සංඥාමේ තැන්න ගියොත් ඒක ආරසා කරන්න ඕන නම් මනෝමය අත්පටිලාභේ සහ රූපී භාව නැත්නම් ගොරෝසු අත්පටිලාභේ ඕලාරික අත්පටිලාභේ සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න ඕනේ. ඒ ගැන හිතන්න ගියත් යේන යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. ඒ නිසා මේ අත්බහව පැටලාව තුන ගැන ඒ පොට්ටපාද සූත්‍රයේදී අවසාන ජවනිකාවේදී සරුවචනාංශී එක විස්තර කරනවා පොට්ටපාදත් එක්ක ආපු චිත්තහත් ගහපති එක්ක එයාට කියනවා මිනිස්සෙකුට මේ කාමයේ ජීවත් වෙන මිනිස්සයාට එනත මේ ඇහැ කන දිව නාසය පිනවන මනුස්සයාට තියෙන එකට අපි ඕලාරිකත්ත ප්‍රතිලාභය කියලා කියනවා. ඒක කබලින්කාර ආහාර බුදින හතර මහා ධාතුන්ට අයිති ඒකට අත්පටිලාභයක් කියලා කියන්නේ. දැන්සේ අනාත්මයක් ගැන කතා කරුවයි කියන කතාවට මොකද්ද පොඩි කෙනහිල්ලක් යනවා. දැන්සේ කියනවා අත්පටිලාභයක් තියෙනවා මිනිස්සෙකුට ඕලාරික අත්පටිලාභයක් ඒක ගොරෝසුයි. ඕලාරික කියන්නේ ඒකනේ. මේක හතර මහා ධාතුන්ගේ හැදිලා තියෙන්නේ කබලින්කාර ආහාර බුදිනෝ. මේ අත්පටිලාභයේ ඉන්න කෙනාට කවදාකවත් රූපී ලෝකයක් ගැන හිතන්න බෑ. අරූපී ලෝකයක් ගැන හිතන්නත් බෑ මොකද මෙයා මේකේ ඒ තරම්ම අසුචි වැඩිචි පණුව වගේ ඒකේ ගිලගෙන කාගෙන ඉන්නේ. ඉතින් මෙයා කිව්වේ දැනගෙන මට අත්පටිලාභ තුනක් තියෙනවා. මේ තමයි ගොරෝසුම බරමේක කියලා. එයා අපි අර කලින් සඳහන් කරපු විදිහට ගිහි ගිය අතහැරලා අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යාකාරගත වෙලා එක රූපයකට හුස්ම රූපෙට නැත්නම් වායෝ පොට්ටබ්බ රූපයට පමණක් හිත දාගෙන ඉඳලා කොයි වෙලාවක හරි හුස්මේ 100%ක් සතිය පිහිටපුවාම අර අර ඕලාරික අත්පත්ලාභෙන් සමුහෙරගෙන රූපී අත්පත්ලාභයක් බුද්ධ වෙනවා. ඒ වෙලාවේදී මේ මොකද උනේ කියලා ගලපන්න ගියොත් ආයෙ සරයක් වැටෙන්නේ අර තිබුණු ඕලාරික අත්පත්ලාභේට. එයාට රූපී අත්වටලාභය මේක ප්‍රතිපදාවෙන් ලැබිච්ච දෙයක්. මේක කෙලෙසරු තත්ත්වයක් කියලා ඒ රූපයෙහිම ගෙවෙන කම්ම බලබලා හිටියොත් ඒ රූප ලෝකේ ඒ මනෝමය අත්පත්ලාභය බුද්ධ වෙනවා. එතකොට එයාට සංඥාමය අත්පත්ලාභය හෝ ඕලාරි කත්ත පැටලව ගැන හිතන්න යෑමෙන් පවා තමන්ගේ සමබර භාවය කැඩලා යනවා. සමතුලිත භාවය කැඩලා යනවා. මේකත් ගෙවන් වුණාට පස්සේ එනවා සංයීම සංඥාමය අරූපී අත්ත පැටලවෙට ඉතින් ගියාට පස්සේ මේ ආපු ගමන ගැන හිතන්න ගියත් සංසන්දනය කරන්න ගියත් චින්තාමය ඥාන දාන්න ගියත් අර තියෙන தත්ත්වේ නැති වෙනවා. ඉතින් මේ தත්ත්ව තුන මේ කියන අත්පටලාභ තුනට කියනවා මේ අපේ ආත්මය ආත්ම සංඥාව ගලවන්නේ මේ කාමයේ ඉන්න ස්වરૂපයට වැඩිය මේ ඕලාරික අත්පටලාභයට හිත ගන්න පුළුවන් වීම ප්‍රතිපදාවේ දියුණුවක් ඒකටයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන නිසා පුළුවන් තරම් කයෙහිම හිත පවත්වාගෙන ඉන්න බලන්න. එතකොට කාමයට හිත යන්නේ නැහැ. කාමයට හිත යන කෙනාට කරන්න තියෙන්නේ කයෙහි හිත පවත්වන එක. කයෙහි හිත පවත්වන එකනත් ඊටත් වැඩිය සියුම් තැනට යන්න ඕනේ නම් එයා මේ හතර මහ ධාතුන්ගෙන් ප්‍රකට වෙච්ච ධාතුව වායෝ පොට්ටබ්බ ධාතුව හෝ පඨවි ධාතුවේ හිත දාගෙන ඉන්නකොට එයාට මේ මුළු කය අමතක වෙලා අර ඉදිරිපත් කරගත්ත හුස්ම රැල්ල පමණක් නැත්නම් පඩවි ධාතු නම් ඒකට පමණක් සීමා කරගෙන ඉන්නකොට මනෝමය අත්පත්ලාභයකට හිත යනවා. එතකොට ශරීරයක් තියෙන බවක් දන්නේ අනික උඳුරන් තියෙන බවක් දන්නේ හරියට අරමුණේම নিমগ্ন වෙනවා. ඒකට බැසගත්තොත් නම් ඒකට අර්පණා සමාධි කියනවා. බැසගත්තේ නැති වුණත් සමීප ඇසුරු කරනකොට අපිට කාමයක් තෝලාරිකත්ව ප්‍රතිලාභයක් ගෙවා දමන්න පුළුවන්. මේකේ ඉන්නකොට මේ බලාන ඉන්න රූපයත් වෙනස් වීමන කලබල වෙන්න එපා. ඔබ බලානිටත් ඕකත් ගෙවෙනවා. ඉදිරිපත් ඉදිරිපත් කරගත්ත මේ ධාතු හතරෙන් කොයි එක ගත ඕකත් ගෙවෙනවා. ගෙවුනට පස්සේ යට කාමෙත් නැහැ, ඕලාරික කයත් නැහැ, සංඥාමේ වශයෙන් තිබුණු රූපෙත් නැහැ. අර අරූපී සංඥාමේ தത്വෙට යනවා. එතන ගියාට පස්සේ තේරෙනවා කිසිම කෙනෙක් එක්ක ගැටුමක් කිසිම කෙනෙකුට හිරිහැරයක් තැනක් මොකක්වත්ම නැහැ කියලා. තාම මේ මනුස්ස ලෝකේ. මේ මැරලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ ඉපදිලා නෙවෙයි. මේක ගැන කතා කරනකොට බුදුරජාන් වහන්සේත් සාපොට්ටපාදත් මේ චිත්ත ගහපතිත් එක්ක ලස්සන උපමාවක් බුදුරජාන් වහන්සේ ගෙනත් දෙනවා. යම්තාක් මේ தත්ත්වය පෙළනකොට මේවා කියන්නේ ධර්ම પરම්පරාවක් කියලා. අන්නේ ධර්ම પરම්පරාව පේනකොට ඒ කෙනා මේ විදිහට ඉන්දියාවේ පවතින නිදර්ශනයක් අනුව පෙන්වන්න පුළුවන්. ඒක කියනවා මේ එළදෙනෙකුගෙන් අපි ලබන දෙයට කිරි කියලා කියනවා. එහෙම නැත්නම් ගාවිම් හා කීරම්. එළදෙනගෙන් ලබන දෙයට කිරි කියනවා. ඊට පස්සේ කිරි මිදුනට පස්සේ දී කිරි කියනවා. ඒ මිදුනට පස්සේ කිරි කියන්නේ නැහැ. ඒ දී කිරි. දී කිරි උනාට පස්සේ වෙඬරු ගන්න පුළුවන් දී කිරි වලින් වෙඬරු කියලා කියන්නේ කිරි මිදෙනකොට උඩ පාවෙන යොදේට. වෙඬරු වලට දී කිරි කියන්නේ නැහැ. වෙඬරු වලින් ගිතෙල් ගන්න පුළුවන්. ගිතෙල් වලට වෙඬරු කියන්නේ නැහැ. දී කිරි කියන්නේත් නැහැ, කිරි කියන්නේත් නැහැ. ගිතෙල් වලින් ගිතෙල් මණ්ඩේ ගන්න පුළුවන්. සාර මණ්ඩේ. ඒකට ගිතෙල් කියන්නේ නැහැ. ඒ නිසා මේ එක එකක් එක එකක් බවටපත් වුණාට පස්සේ ඒකට අර කලින් කියාපු නම් අදාළ නැතු වෙනවා. ඒ නිසා අපිට ඕනේ නම් මේ ලෝකේ කාමයේම ගත කරලා අපිට මේ කාම ලෝකේ ගත කරන්න පුළුවන්. ඒ කාම ලෝකේ මට්ටමක අපි ඊගාව ආත්මය ලබනවා. බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ ලෝකේ කාම ලෝකෙම ඉන්න ගමන් ඕනේ නම් මේ කයට හිත අරගෙන තමයි කායනුපසනාවට හිත දාලා ඔය කෝටියක් අකුසල් වලින් වෙන් වෙලා සතිය පවත්වන්න පුළුවන්. ඒකෝර තමයි තේරෙනවා මේ ඕලාරික අත්පටිලාභය. එයා පුළුවන් තරම් බලනවා මේකෙන් එහාට හිත ගිය ගමන් අතීතෙට ගිය ගමන් අනාගතෙට ගිය ගමන් වෙන කෙනෙක් ගාට ගිය ගමන් වෙන දැනට ගිය ගමන් කිලෝ රක්නති අකුසල් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක උනාට කමන්නේ වෙනදට වැඩිය හැකිතාක් මේ ඕලාරික අත්පත්ලාවයට සීමා කරන ජීවත් වෙලා කොයි වෙලාවක හරි සාතික් කළා කියන්න පුළුවන් වුණොත් මන්න විනාඩි 10ක් 15ක් විතර ඉන්න පුළුවන් කයෙම. එහෙම නැත්නම් ඉරියව පවත්වන්න පුළුවන් කියලා එයාට තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතේදීම මේ කාමයේ තිබුණාට කාමෙන් ඈත් වෙන්න පුළුවන්. කාම සංඥාවෙමුත් ඈත් වෙන්න පුළුවන්. ඒකේ ඉඳලා මොකක් හරි ධාතු කොටාචයක් මතුවලා එනවා. එහිම හිත নিমগ্ন කරොත් මේ රූපයත් නැතු වෙනවා. ඒ භාවනා කරනකොට එච්චරම අමාරු දෙයක් නෙවෙයි. Taman ඉඳගෙන ඉන්න කය අමතක වෙලා සම්පූර්ණ මේ හුස්මෙම හිත පිහිටන වෙලාව. ඊට පස්සේ බලනකොට හුස්මත් නැති වෙලා යනවා. ඒකට තමයි තේරෙනවා මේ ඉඳුරන් නැතුව රූපාරම්මන නැතුව විඥාණය අපිට නැත්නම් කියනවා සතිය නැත්නම් භාවනාව පවතින මොකේ තියෙන කියලා දන්නේ මේ විදිහට මේ ගොරෝසු තත්වයෙන් සියුම් තත්වයේ සියුම් තත්වයෙන් අතිසියුම් තත්වයටපත් වීම බුදුජානනාංශයේ සඳහන් කරන්නේ බුදුජානනාංශ මේ ඕලාරික අත්පටලාභේ අල්ලා අඳුරලා දෙන එක බදා ගන්න නෙවෙයි කාමයේ ප්‍රහාණය කිරීමේ ප්‍රයෝජනෙ සලකලා ඊට පස්සේ ඕලාරිකත්ත ප්‍රතිලාභයේ ඉඳලා මේ මනෝමය නැත්තම් රූප ධානයක් වගේ නැත්තම් අරමුණකට හිත තියන්න කියන්නේ ඒක අල්ලගෙන ඒකට සතුටු වෙන්න බදා ගන්න නෙවෙයි අර ඕලාරික අත්ත ප්‍රතිලාභේ නැති කර ගැනීමටයි ඊට පස්සේ මේක ඉඳලා මේකත් ගිවම් කරලා මේ සංඥාමය අත්ත ප්‍රතිලාභයට ගියාට ඒක බදා ගන්න නෙවෙයි මේ තියාගන්නේ ඒකත් අයින් කරලා සංඥා වේදිත නිරෝධයට යන්නයි ඒක නිසා කවුරු හරි කැහි ගෑණි තියලා හොටු ගෑණි ගත්තා වගේ අර තිබුණ මල කරදරේ වෙනුවට ඕලාරි ගත්ත පැටලාපේ බදාගත්තොත් ඒ මට්ටමේ සංසාරයක බැඳෙනවා. ඊට පස්සේ එයින් අතහැරලා අපි මනෝමය අත්පැටලාපේ අප්පා අපිට අම්මා මුත්ත කාලෙවත් හම්බුන්නේ මේක කියලා ඒක බදාගත්තොත් ඒකට ගැළපෙන සංසාරයක් දිගේ යනවා. ඒකටත් මේ හොඳ සංඥාමි පැත්තට ගියත් ඒකත් උපක්ලේශ වෙනවා. ඒකත් තණ්හා මාන දිටි ඇති කරනවා. එතකොට අසඤ්ඤතල බ්‍රහ්ම ලෝක වලට යනවා. එතනත් ගෙවම් කරන්නයි මේ කතාව යන්නේ. ඒකයි මේ අතරමැදි ස්ථාන පෙන්ලා දෙන්නේ. ඒක සැරේ අතාරින්න බෑ. ඉතින් ඒක නිසා කොයි වෙලාවක හරි අපි හිතමු මේ සියල්ල සංඥාමය. හුදු සංඥාමය තැනකට ගියා. මේකේ රණ්ඩු දරුවල් කෙරුවට මොකද? ඕච්චර ගහ බැඳගෙන වෛර බැඳ ගන්න දෙයක් නැහැ. ඕක වරදිනවා තමයි අපි ඒක සමාවැරගෙන ජීවිතේ පවත්තන්න ඕන කියලා මේක අපේ සම්මා ආජීවයට දාගත්තොත් අපි ගත කරන ජීවිතයේදී මිනිස්සුත් එක්ක ඇයි හොඳයි තියෙනවා හොඳ නරක තියෙනවා නමුත් ඔයයි බැඳගෙන ගෙනියන්න දෙයක් ඕකේ නෑ ඕක එතන එතන එක මකලා දාන්න ඕනේ ඒකයි අපේ මේ සතියෙන් අපිට හම්බෙන ජීවන ආදර්ශය ඒ නිසා වැරදි නොකර ඉන්නනම් හම්බ වෙන එකක් නෑ මොකද සරුවච්චන් වහන්සේ ගානත් වැරදි වගේක් තියෙනවා කියලා වගේ ඔය එක එකන කියනවා මේ මනසට බේනවා සරුවචනසක වැරදි නේ මොන කරන්නේ? නෝ සරුවචනස දන්නවා එහෙම තිබිලා නෙවෙයි මේ මනස තරහෙන් බලනවනේ වැරදි බේනවා. මොන කරන්නේ? ඒක නෙවෙයි අපිට කරන්න තියෙන එක අඩු කරගන්න වැඩපිළිවෙලට යනකොට මේ අඩුම යන්න පුළුවන් සරුවචනාංශේ ඒ සිද්ධාර්ථ තාපස කාලයේව ගිය උද්දකරාම පුත්‍ර ගාව ඔක තමයි තිබුණේ. නේව සංඥා නා සංඥායතනේ. ඉතියා පුළුවන් තරම් ආරස්ස වෙලා ඉන්නවා. සෙනගත් එක ගැටෙන්නෙත් නැහැ, රණ්ඩු සරුවල් කරන්නෙත් නැහැ, ලාව දත්කාර වලට දුවන්නෙත් නැහැ. කඹේ ඇවිදින්න වගේ ප්‍රවේශමේ මේ නේව සංඥා නා සංඥායතනේ පවත්නවා නම් එයා දන්නවා කිසි කෙනෙකුට මගෙන් බාධාවකුත් නැහැ, මගේ පැවැත්ම මට පරිබෝධිකුත් නැහැ. මම මේ සුඛෝපභෝගී වෙන්න හදනව නෙවෙයි. මම මේ පාරිභෝගිකත්වයට යන්න හදනව නෙවෙයි. මම මේ අල්ලපු ගෙදෙට්ට වැඩිය ලොකු වෙන්න හදනව නෙවෙයි. මේ පවත්නවා විතරයි කියලා ජීවන රටාව ටික ලං කරගත්තොත් එතකොට මේ පුද්ගලයා නිසා මේ ලෝකයේ ආර්ථිකයේ සමසේ බෙදී යෑමේ කවදාකවත් කරන්න බැරි කෘත්‍ය සිද්ධ වෙනවා. අද ආර්ථිකයේ සම්පූර්ණ ලෝක ආර්ථිකයේ 10%කටත් අඩු ප්‍රමාණයක් මිනිස්සු තමයි 90%ක්ම සල්ලි ටික තියාගෙන ඉන්නේ. ඉතුරු 190ම අර ඉතුරු 110 උලා කකාන ජීවත් වෙන්නේ. ඒ අර උඩ ඉන්න පාහරේ හදන නීති ටිකක් නේ ලෝකේ තියෙන්නේ. උන්ගේ නීතිය තියෙන්නේ, උන්ගේ සල්ලි තියෙන්නේ, උන්ගේ බැංකු තියෙන්නේ, උන්ගේ මේ බෙහෙත් තියෙන්නේ, උන්ගේ ජනමාධ්‍ය තියෙන්නේ. ඉතින් අපි උන්ට මේ වැඳගෙන යන ගමනකදී අපි මේ ආර්ථිකයේ විසම වීම නිසා කොච්චර ඊර්ෂ්‍යා ක්‍රෝධමාන හැදෙනවද? අපිට ඒක වළක්වන්න බෑ. ඒසා තමන් දැනගන්න ඕන තමන් ප්‍රයෝජනෙ සලකලා මිස එහෙම නැත්නම් මේ අවශ්‍යතාවයට මිස මේ අනවශ්‍ය ඒ උන් කියන කතාවල් අහලා අපිට ඉච්චර ගොඩ ගහන්න ඕන කමක් නැහැ. උඩ ගහන්න ඕනේ නම් සිද්ධාර්ථ කුමාරයාට යුවරජ තනතුරුම තියෙද්දි තව ටික දවසක් හිටියනම් සුද්ධෝදන රජුරෝ කියලා වුණාට පස්සේ රජ වෙනවනේ. ගිහිගේ ඇතැල්ලා ගිය මොකටේ? නැති බැරිකමට නෙවෙයිනේ. ඒක liverලා නෙමෙයි බණ කියන්නේ. ඉතින් අපිට තේරෙනවා නම් අපි ප්‍රයෝජන සලකලා වැඩකරනද මේවා සංඥා වගේක් තියෙනව නෑ කියන්න එපා. ඇත්තෙත් නැති නැත්තෙත් නැති සංඥා වගේක් තියෙනවා. ඒක ඒජ් බබාලා බබාලාගේ සෙල්ලංගයකට අපි ගියාම බබාට කියන්න හොඳ නෑ නෙමෙයි වැලිපොල් කට්ටට මුට්ටි කියන්න එපා. ඔය වැලිපොල් කට්ටක් කියලා. උන් තරහ වෙනවනේ. උන්න කියනවා හරි හරි ආ මේ බත් වෙලා තිනවා. මටත් ටිකක් බෙදලා දෙන්න කිව්වා. ඊට කොස්කොලේකට බෙදලා දුන්නා. පස්සේ ඕක නිකන් කනවා වගේ පෙන්නලා පොඩි එකා නලවන්න දැනගන්න එපාය. ඌට කිව්වොත් ඒ වට කියන්නේ වැලි. ওই පොල් කටු. ඌවට කවුද බත් කියන්නේ කිව්වොත් අපි මේ ඒකනේ දැන් හෙට ගෙදර ගියාම ඕකනේ කරන්න දැන්. කට්ටියට කියනවා එහෙම කරන්න එපා ඔක්කොම සංඥා විතරයි. ඔගොල්ලෝ මේ මොනවද කරන්න කිව්වම අර මිනිස්සු මුට්ටි ඔළුවේ නමනවා මේ පිස්සු හදාන ඇවිල්ලා තිනවා මේ ගිහිල්ලා දවස් හතක් භාවනා කරලා ඒ හිතෙන්ට ගියාට පස්සේ රෝමෙට ගියාට පස්සේ රෝම කාර්යයක් වගේ හැසිරියා. වහුලෙක් වැලි වැවිලියෙකුට ලව් කරනකොට පුටු ඉල්ලන්න පුළුවන්ද ගිහිල්ලා? පුටු පුටු ගන්න පුළුවන්. ඌ යන්න ඕනේ වැවිලියෙකුට ලව් කරන එල්ලෙන්න බලාගෙන ඉඳලා. යන්ට යන්න එපා. ඒ භාවනා නොකරන උන්ගේ කිසි වැරද්දක් නැහැ. කරන මිනිස්සුන්ගේ තියෙන වැරදි තියෙන ඒගොල්ලන්ට තේරෙන්නේ මේ Taman ලබාගත් දේ කාටවත් පෙන්වන්න ඕන ගමන් නැහැ. ඒ මිනිස්සු ගාව අපිට ඕලාරි ගත්ත පැටලාවේ තිබ්බහමකෝ සංඥාමේ අත්ත පැටලාවේ තිබ්බහමකෝ මනෝමේ අත්ත පැටලාපි තේරුම් අරගන්න ඕනේ මෙයා ඉන්නේ මෙතන. ඒ සෙල්ලම් ගෙදෙට්ට ගියේ බබා. බබාලයි සෙල්ලම් ගෙදෙට්ට ගියේ දෙමව්පියෝ කවදාකවත් ඒ කට්ටියගේ ළමා සෙල්ලමට නිග්‍රහ කරන්නේ නැහැ. ඒකට කියන්නේ කුමරු කුමරයන්ගේ වාලුකා ක්‍රීඩා කියලා. ඊට බබාගේ භාෂාව දන්නේ නැත්නම් අපි මේ ජීවිතයේ හම්බෙන මේ ලබාගත් භාවනාව ජීවිතයට ආදර්ශය කරන හැටි දන්නෙත් නැහැ. එහෙම නැත්නම් ජීවන රටාව වෙනස් කරන්න කැමතිත් නැහැ. එහෙම නැත්නම් අපි ආජීවය බඩ රසාව හදාගන්න දන්නේ නැහැ. දන්නේ නැතුව අල්ලපු ගෙදර මිනිස්සු හදන්න හදනවා, දරුවෝ හදන්න හදනවා, අම්මා තාත්තා හදන්න හදනවා. ඉතින් මේන අවුලට නෙමෙයි බුදුරජාණන්සේ මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ නේම සංඥා නා සංඥාචන වගේ ඊටාම සුකුම සංඥාවක් ආපු වෙලාවක එයා ඒ වෙලාවේ ඉන්නකොට හොඳටම දන්නවා මේක නිකන් හුදු මායාවක් තියෙන්නේ. ඕක ගා ගන්න එපා. පටලවා ගන්න එපා. ඕකට සංස්කාර ඇති කර ගන්න එපා. චේතනා පහල කරන්න එපා. පුළුවන් තරම් දත් ඉස් දෙක මැද දිව බේරලා ඉන්නා වගේ ඕන කෙනෙකුට ඒව අල්ලගන්න කියන්නේ Taman ආරස්ස වෙලා ඉන්න ඒ ඒ තාමත්ම සුකුමතර අවස්ථාවක් ගැන කතා කරනකොට මම හිතන ආනන්ද සප්පයි සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මේ ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී මෙයා නිවනට යනවාද කියලා. මේ සීමාවේ මුද්දටම සියුම් අවස්ථාව. බුදුසසුන කියන කෙනෙකුට මේ හොඳටම ඇති නිවන් යන තව කෙනෙක් එහෙම යන්නේ නැහැ. ඒකට ඒක ලොකු ප්‍රශ්නයක් ආනන්ද හාමුදුරට මොකද මෙච්චර තමයි යන්න පුළුවන් කෙලවරම. ඒත් නිවනට යන්නේ නැත්තේ මොකද? මේක මම ලබාගත් දෙය කියලා ඒකටත් විදර්ශනා උපක්ලේශ පහළ වෙන්න පුළුවන්. මේ මගේ විඥාන මගේ නේව සංඥා නාසඤ්ඤායතනේ මමයි මේ ආකින්චඤ්ඤායතන නේව සංඥායතනට ආවේ කියලා ඒක පිළිබඳව වුණත් අභිනන්දති අභිවදති අජ්ජෝස තිට්ඨති කියනවා. ඒක අභිනන්දනය කරන්න ඉඩ තියෙනවා. අභිවදනය කියන්නේ ඉඳ තිනවා එක එකනට ගිහිලා කියන්නේ තිනවා ඕගොල්ලෝ නම් අකංචායනද මම ඇවිල්ලා නේව සංඥානා සංඥාද කියලා ඉතින් ඔන්න අභිවදනය. ඒ කියන්නේ කට කට්ටච්චෝලි කියන එක. මේ කරබනේ ඉන්න බැරි කම. එහෙම නැත්නම් අජ්ජෝස තිට්ඨතියක මගේ කරගන්න හදනවා. ඒකට ගෙවදින්න හදනවා. ඉතින් ඒව උපක්ලේශ වෙන්න දෙන්නේ නැතුව මේක ලබාගත්තේ බුදුහාමුදුරුවෝ කියව නිසා කාමයේ අතහැරලා කාම සංඥාව අතහැරලා රූපේ අතහැරලා රූප සංඥාව අතහැරලා නිසා මම මේකේ පහදිනවා හැබැයි මේ කාටවත් ගහපා දෙන්න මට ඕනකමක් නැහැ කියලා උපක්‍රේෂයක් කරගන්න නැතුව ඉන්න එක ඒක ඒ කලාව දන්නවනම් ඒ තමන් උපයන ලද හැම ගුණයක්ම ಗುಣවසාගෙන ජීවත් වීමේ කලාව දන්නවනම් ඔය ආකින්චඤ්ඤායතනෙමුත් නිවනට යන්න පුළුවන්. මෙතෙන්ද වෙන්න ඕනකම නැහැ. අතෙන් යනකොට මොනවත් නැහැ. ඒකට කිය දැකේ මම උපයපු දෙයක් නෙමෙයි මේ ධර්ම પરම්පරාවක්. මේ විදිහට කරන යන්න මේක වෙනවා. ඒක කරන්න කියනවා ලක්ෂ කෝටි වාරයක් ඒක Tamanට තිබුණත් එකයි නැතත් එකයි කියන තැනට යනවා. එහෙම නැත්නම් ඒක මේ දවල්ට කනවා රැයට කනවා කියන මට්ටමට යනකම් වශීකරණ වශීකරණය කරන්න කියලා කියනවා. වශීකරණකොට කරනකොට වේලාවක ඒක තියෙනවා වේලාවක නේ එයා දන්නවා මේ නැති උනායි කියලා කියන්නේ ස්ථිර නැතිවීමක් නෙවෙයි. ඕක ආපහු එනවා. මේ ආවට මොකද මෙයා ඉන්නේ මෙයා යනවා. ඉතින් ඒ නිසා ආවොත් යනවා යාව යන ගියොත් එනවා එන්නෝ යන්නෝ යන්නෝ එන්නෝ. ඒ මට්ටම දන්නවනම් අපි මේ ලබන හැම සැප සම්පතක්ම යනවා. යන්න මොකද අපව වෙනවා. ආන්නේ මට්ටම දන්නම් යකින් සංඥායතන ඉඳලා වුණත් නිවනට යන්න පුළුවන්. විඥානං ඡායතන උලන් නිවනට යන්න පුළුවන්. ආකාසානං ඡායතන දත් නිවනට යන්න පුළුවන්. හැබැයි ඒක මේ ලැබිච්ච ප්‍රතිඵලය ඇණයක් කරගන්න නැති වෙන ඉඳලා ගන්නවා. ඒක කටුකොහලක් කරගන්න නැති වෙන දැන ගන්නවා. මේ උපාධි කෝට්ටයක් කරගන්න නැති වෙන දැන ගන්නවා. ඉතින් ඒ දැනගත්තට පස්සේ මේකයි මේකේ තියෙන මේ දේවල් පාවිච්චි කරාට මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ බදාගෙන කන්න එපා. අල්ල බදාගෙන කන්න එපා. දැන් මේදී අපිට හම්බෙන දාණේ හම්බ වෙනවා බලන්න. කවුරු හරි තම්බලා ගෙනත් දෙනවා. ගෙනත් දුන්න පස්සේ අපිට කීත හැය තෝරතම උඹලක පොඩක් දැම්ම නම් රසයිනේ අප්පා උඹලකට දාපන් කියලා කියන්න බෑ විලිලැජ්ජයි. ඒ මිනිස්සු දෙන්නේ උප්පරිමේ. උඹලට දැම්ම රස නැති වෙනවද? අපි කියන්නේ නැහැ. අච්චු ලස්සන වැඩකට මොකද්ද අඩුපාඩු කියන්නේ තියෙන්නේ? කොහොම කෙරුවකත් අංග සම්පූර්ණ ආහාර වේලක් කවදාකවත් ලෝකේ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ ලෝකේ ලැබෙන දේ මේ කර්මානුරූපව ලැබෙන්නේ. ඔක්කොටම සමසේ ලැබෙන්න ඕනයි කියලා කිව්වොත් වෙන්න පුළුවන්ද? කම්මං සත්‍ය විභජති. ජයදන් හීනප්පනීතතා කර්මය අනුව සත්‍ය බෙදෙනවා. සමහරුන්ට හොඳ දේ ලැබෙනවා, සමහරට හොඳ දේ හම්බෙන්නේ නැහැ. ඉතින් අපි සමාජවාදී රජයක් පිළිලා ඔක්කොටම සමසේ බෙදලා දෙන්න කිව්වොත් එහෙම කොරන්න පුළුවන් මගුලක් මේක. බුදුරජාණන්සේ මෙච්චර ලස්සන කියලා ඒ නිසා අපි අපි කියන්න ඕනේ අපි කාටවත් හිරිහැර කරන්නේ අපි කාටවත් බාධා වෙන්නෙත් නැහැ. මට කවුරක්වත් බාධා වෙන්නෙත් නැහැ. පලිබෝධ කරන්නේ මේක තමයි මට අඩුම පලිබෝධ ගානකින් ජීවත් වෙන්න ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක කියලා දැනගත්තට පස්සේ තමයි දැනගත්තොත් මේ தත්ත්වේ වුණත් මම උපයූප එකක් නෙවෙයි ධර්ම પરම්පරාවක්. ඒ ධර්ම પરම්පරාව යනකොට ඕනම කෙනෙකුට ඔතෙන් දෙන්න පුළුවන්. ඒක බුදුරජාන්සේ කිව්වේ නෑ මට විතරයි උඹලට බෑ කියලා. බුදුරජාන්සේ කිව්වේ නෑ ශාක්‍ය වංශය උපදින්න ඕනයි කියලා. ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඒ නිසා මේ ලබන ලබන හැම දෙයක්ම අපේ ලොකු ස්වාමීන් කියන්නේ හැම ගුණයක්ම වඩන්න. ගුණ වසාගෙන ජීවත් වෙන්න. නිසා ගුණ නොවඩ ඉන්න එපා. එතකොට අපිට මේ තේරවාදේ ගෙනියන්න හම්බෙන්නේ ඉස්සරහට. සම්පූර්ණ ආඩ්‍ය වෙන්න ඕනේ. හැම දෙයක්ම දැනගන්න ඕනේ. දැනගන්නේ නැතුව නිකන් සිරිබිරිස් වගේ ඉන්න එකයි තියෙන්නේ. නිකන් සිටිසන් ජෝන් කවුරුරි ආපම අනේ මට නම් තේරෙන්නේ නැහැ. හොඳයි හොඳයි කරගෙන යන්නකෝ කියනවා. ඒ බලාගෙන ඉන්න යට වැරදුනොත් ගිහිල්ලා අත දාලා වැඩේ කරලා දෙනවා. මේ දේ මේ කොච්චර භාවනා කරත් ජීවිතේට කිට්ටු කරගන්න බැරි නම් ඒ බැරි මොකක් නිසාද? සක්කාය දිට්ඨිය නිසා, මාන්න නිසා, තෘෂ්ණාව නිසා ඒ නිසා ලැබපු දේ තමයි නේව සංඥා නාසඤ්ඤායතන ලැබුවත් බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා නේව සංඥා නාසඤ්ඤායතන ඉක්මවලා අනිමිත්ත චේතෝ සමාධිය කියලා එකක් තියෙනවා. මේ තරම්වත් හැලහැප්පීමක් නැහැ. ඒකට නිරෝධ සමාපත්තිය කියලාත් කියනවා. ඒ කියන්නේ සංඥා වේදිත නිරෝධ මේ සංඥාවෙනුත් බෙත් වෙනවා. සංඥාව ඇත්තේත් නැති නැත්තේත් තැනදි තියෙන යම් කලකොලොප්පමක් තියෙනවනම් යම් කොකිත වෙන ගතියක් තියෙනවනම් සංඥා විශේෂයි. වේදනා විශේෂ දෙක තමයි අඩියම වැඩ කරන චිත්ත නැත්තම් මනෝ සංඛාර කියලා කියනවා චිත්ත සංඛාර කියලා කියනවා. ඒ චිත්ත සංඛාර සංසිඳනකොට සංසිඳනකොට කෙලෙස් නැති නිසා හෝ පංච උපාදාන නැති නිසා නෙවෙයි. ඒ තියෙන උපාදාන හෝ කෙලෙස් අල්ලන්නේ ඒක නිකන් රබර් ග්ලව් එකක් දාලා ඇල්ලුවා වගේ එතන අතේ පොල්තිල් ගහගෙන ඇල්ලුවා වගේ අල්ලන මිසක ඒ කිසිසේත්ම ගා ගන්නෑ. ඔය පහුගිය දවස්වල හිටියා මේ නුවර පැත්තේ තමයි හිටියේ. මේ ග්‍රීස් යකා කියලා එකෙක්. හැන්දෑවට ඇවිල්ලා ගෑනු පදා ගන්නවා. ඌ අල්ලන්ට යනකොට ඌ ලෙස් වෙනවා. පොලිසියෙන් ගිහිල්ලා අල්ලන්න ගියාම ග්‍රීසියක් ආවයි කියලා කෑ ගහනවා ගමම වට වෙනවා. ඌ අල්ලන්න රූල් එසනවා. ඉතින් ඒ වගේ ග්‍රීසියක් එක්ුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. Tamanට ඕන දේ බදා ගන්න පුළුවන් වෙන කාටවත් මාව බදා ගන්න බෑ. ඉතින් ඒක අපි දන්න සාත්‍තරයක් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන්නේ දන්න සාත්‍තරයක් මේ ಗುಣ වඩනකොට අපිට අනිමිත්‍ය චේතෝ සමාධියටත් යන්න පුළුවන් මේ ආකාසානං ඡායතන ඉඳලා එතන හිතා ගන්නවා මේ පොඩිම හෝ ඇහැට කුණක් වැටිච්ච තරම්වත් කොකිත වීමක් නැහැ ඒ නිසා අනිමිත්‍ය නිමිත්තක් නැහැ කියලා කියන්නේ සංඥා නැහැ කියන එක බුදුසසඳාන් කරනවා මේ නිමිත්තක් ගන්න යමක් නිමිත්තක් වෙන්න අඩු ගන්න චිත්තක්ෂණ දෙකක් තියෙනවා එකක් චිත්තක්ෂණයක ඇති වෙලා නැති වෙලා යනවනම් ඒක නිමිටි කරන්න ඉස්සලා ඒක නැති වෙලා යනවා. මේ ලෝකේ තියෙන ඇත්තටම නිමිත්තක් කරගන්න බැරි තරම් දේවල් තියෙන අපි අර නිත්‍ය සංඥාවෙන් බලන නිසා දේවල් තියෙනවා වගේ පේනවා. ආර්යනාංශේ නම කියන තම බුදුජානනාංශගේ අහින් බැලුවොත් එහෙම මේ නැති දෙයක් ඇති කර ගන්නවා දැන් ওই නවීන විද්‍යාවචනෝ හෙලෝග්‍රැෆික් චිත්‍ර කියලා જાතියක් ඒකේ ආලෝකයේ දැම්මට පස්සේ ත්‍රිමාණ රූපයක් පේන හැබැයි අස්සෙන් අත දාන්න පුළුවන් හෙලෝග්‍රැෆි 3D 3D පෙන්වනවා. ඒකෙන් තමයි ඔය අලුත් හදලා තියෙන ටීවී එකත් හදලා තියෙන්නේ. ඉතින් ඒකට ගියාට පස්සේ මේ ප්‍රදර්ශනාගාරය මෙතෙන් එළියට යනකොට ඉස්සරහා ගෑනු කෙනෙක් කතා කරගෙන. අත දාපුවම ඇතුලේ යන්න පුළුවන් ඔක්කොම නිකන් මේ ස්ක්‍රීන් එකක් නැහැ. ත්‍රිමාණ ගෑනු කෙනෙක් කතා කර කර ඉන්නවා. ඉතින් ඒක ඇති එකක්ද නැති එකක්ද කියලා හැමදාම නැහැනේ හෙලෝ ඒක මේ 3D අරගන්න තියෙන්නේ හෙලෝග්‍රැෆික්. අරගෙන බැලුවොත් එහෙම මේ ලෝකේ පේන දේවලුත් බුදුරජාණන්සේට පේන්නේ වගේ මේ අතරින් අත දාන්න පුළුවන් ගතියක් තියෙනවා. මේක නිට්ටයයි කියලා බැලුවොත් නිට්ටය වෙලා පේනවා. ඒ නිසා අපි කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. යුනිවර්සිටියකින් දැදී මේ කොල්ලෝ කෙල්ලොත් එක්ක යාළුනා යකාමක්. තීචන යකෝ මොන විදිහට මේක මේ ලව් කරනවාද කියලා. ඌට පේන්නේ පුතුම ලස්සනට. හැබැයි ඉතින් කන්නාඩි දාපු දවසට දික්ක හද වෙනවා. තීසේ එක්කිනෙකුට ඒ රස වුණාට තව කෙනෙකුට නෑ. ඒකට අපි මේ ඔක්කොටම ලස්සන එකක් කියලා. එහෙම ගන්නෑ. BBC එකෙන් සර් එකක් කරලා බලනවා ආදර්ශමත් ගෑණියෙක්ගේ රූපේ. ආදර්ශමත් පිරිමේගේ රූපේ. ඒක වික්ටෝරියානු යුගයේ ඉඳලා අද දක්වා කොච්චර වෙනස් වෙලාද කියලා. එහෙම එකක් නැහැ. එකෙකුට එක රස වෙනකොට අනිත් එකට රස වෙනවා. ඉතින් අපි මේ ලෝකේ නෙමෙයි මොකද්ද පරම සත්‍යයක් හොයන්න උත්සාහ කරන්නේ. එහෙම එකක් ඇත්තේ නැහැ මේක වෙනස් වෙන සුළුයි. ඒ නිසා ඉන්න වෙලාවට ඒක ඒත් එක්ක කතා කරනවාදී ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ පවතින සමාජ ක්‍රමයට යන්න. නමුත් මේක හිතේ තියාගෙන තැවෙන්න ගත්තොත් නිමිති ගත්තොත් ඒ නිමිති නැතිවීම තමයි අපිට අර ඉඳපු ගාම මොකක්වත්ම මතක නැතිලා යන වෙලාවක් යන්නේ. ගැස්සිලා තැරිය වගේ අවදි වෙනවා. ඊට ඉස්සෙල්ලා මොකේ හිටියද කියලා මතක නැහැ. ඉතින් අපි මේවට නූල් ගැට ගන්නවනේ. අපි මේවට අප නූල් අයින් කරනවා. එහෙම නැත්නම් මේ මොකක් හරි භූත දෝෂයක් කියලා යනවා. ඉතින් මේ ආයෙ ගන්නෙ මොකද්ද? අර තියුණු සක්කාය දිට්ඨියයි මාන්නයයි තෘෂ්ණාව නිසා භාවනාවේදී මේ වගේ ඒ කාඩ් කුට්ටම අනලා බෙදෙන බෙදා බෙදිලක් එනවා. සම්පූර්ණයෙන්ම අලුත් වෙනවා. ඉන්නේ අලුත් වෙච්ච එකට හැඩ ගැහෙන්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි. වෙන කිසිම කෙනෙකුට ඒ වගේ ඒක ජීවිතයක් ඇතුළත සාජාසයෙන් පිටපණින්න බෑ. මනුස්සයාට පුළුවන් මනුස්සයාට බයක් තියෙනවා. මේ මගේ මේ ස්වરૂප නැති වුණොත් මම නැති වුණා වගේ කියන. ඉතින් ඒකට නිකන් අර උපමා කතාවක් ලියලා තිනවා මහායාන බුද්ධ ආගමේ. ඒ ආදම්බත් දෙපාර්තමේන්තුවේ හිටපු ආදම්බත් නිලධාරියෙක් මැරෙනවා. මැරුණාට පස්සේ ඒ මනුස්සයාගේ වැඩ කටයුතු මොකක්වත් ඉවර කරගන්න හම්බ වෙන්නේ නැහැ. මැරුණාට පස්සේ ගිහිල්ලා යම රජුරත් එක්ක එහෙන ෆයිට් එකක් කරනවා. දැන් මේ කරපු වැඩි හරිම අසාධාරණයි. මෙච්චරක් වැඩ කොටක් තියෙනවා. මට කොහොම කෙරුවක්වත් අපව යන්න ඕනයි කියලා. ඉතින් ඇත්තට කියනවනම් ඌ කරපු අපරාධ වලට අපායට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ බැරිම දැන කියන යම රජුරෝ දැන් තමුසේ මැල්ල දවස් 3ක් කොයි දැන් තමුසේ මිනිහත් නරක් වෙලා. කුණු වෙලා. ඒ නිසා දැන් ගියාට බෑ. ඒ මිනිහට දැන් යන්න බෑ කියලා. අනුකන එව්ව හරියන්නේ මට උණුසුම් තියෙන ඉල්ල මොකක් හරි මිනිහක් දෙනවා මං යනවා මට යන්න ඕනේ. ඉතින් යමර දුර වෙනවා ගිහලා සෝනට ගිහිල්ලා. ළඟදී ගිනත් දාපු සෝනකට මේ මිනිහකට ඇතුල් වෙන්නේ කියලා. ඉතින් ඇතුල් වෙන්නේ මනුස්සයා ළඟදී මැරිච්ච නොන්ඩි මිනිහගේ රූපයකට. දැන් නොන්ඩි ගගා ගෙදර යනවා ගෑණිට කියන්න මරු පිම්මක් පැනලා ආවේ කියම යම රජු රණ්ඩ ලණුවක් දීලා ආවේ කියනකොට ගෑණි බය වෙනවා. මිනිහාගේ හොල්මන ඇවිල්ලායි කියලා. ගෑණි කෑ ගහන්න පටන් අර ගන්නවා අරමිනියා කියන පිස්සුද යෝධිය මේ උඹ මම උඹ මිනිහයි කියලා. අර ගෑණි කියනවා මේ භූතෙක් කියලා. ඊට පස්සේ කතාව පෙන්නලා දෙනවා අපේ පොඩ්ඩක් වයර් මාරු වුණොත් මොනවද වෙන්නේ? පොඩ්ඩක් වයර් මාරු වෙන්න වයර් මාරු ගෑණිට නෙවෙයි. Tamanටම අදා ගන්න බැරුව යනවා. මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද? මේ මේ පෘථග්ජන ලෝකේ ආර්යයන් වහන්සේ නමක් පහළ වෙන්න පුළුවන්ද? සම්පූර්ණ බෑ කියන අදහසෙන් නෙවෙයි භාවනාව ගෙනියන්නේ. ඔක්කොමල භාවනා කරන්නේ දැම්ම බෑ මෛත්‍රී බුද්ධ ශාසනයේ සමහර විට වෙන්න ඉඩ තියෙනවා. දැන් නම් බෑ කියාගන්නේ. ඒ කිය උනොත් මොකද වෙන්නේ? උනොත් නූල් ගැට ගහන්න වෙනවා. අප නූල් දාන්න වෙනවා. මේ භාවනා කරන්නේ නම් ඕක දැනගන්න තමයි. ඒ වෙනස් උනොත් අපි අර කොච්චර සක්කාය දිට්ඨිය කියලා එකක් අල්ලගෙන ඉනවද? කොච්චරක් අපි මාන්නයක් අල්ලගෙන ඉන්නවද කොච්චරක් අපි තණ්හා කරගෙන ඉන්නවද කියලා බලනවනම් මේ පොඩි වෙනස් වීමකට පවා භාවනාදී නොදැක්ක දෙයක් දැකපු ගමන් අපි කොච්චර කලබල වෙනවද අපි දකින්න බලාපොරොත්තු දෙයක් නොලැබිච්චාම කොච්චර කලබල වෙනවද ඒ කියන්නේ අපි වෙනස් වෙන්න කොච්චර අකමැතිද කියලා ඒ නිසා අපි ඒකේ ඉවතම අවධාන කියලා තමයි අනිමිත්ත චේතෝ සමාධිය කියලා කියන්නේ කිසිම අරමුණක් නැහැ නමුත් ඒක පහදින්න පුළුවන් තරම් පසීදති පක්ඛන්දති එකට බැහැ ගන්න පුළුවන් තරක් සම්තිත්‍ත්‍ති එකේ ඉන්න පුළුවන් ඒ අරමුණ නැතුණට ඉන්න පුළුවන් අදිමුච්චති ඒට පෙරදක්මක් පේනවා මේක ඉන්න තාක්කල් මේ අනිමිත් සමාධිය ඉන්න තාක්කල් එයාට තියෙනවා යම් කිසි දරතයක් යම් කිසි ප්‍රමාණයක දැනීමක් තියෙනවා ඉම මේව කායම් මේ කයක් තියෙන බවට දැනෙනවා. සලායතන පවතින බවට සලායතන නිසා ඒ සලායතන ගෙවෙනකන් මේක මේ භවයේ පැවැත්මක් තියෙනවා කියලා පේනවා. සම්පූර්ණ අනිමිත්ත සමාධියට ගියත් සාමාන්‍ය සෞපදිශේෂ නිර්වාණ ධාතුව විතරයි ලැබෙන්නේ. අනුපදිශේෂ නිර්මාණ ධාතුව ලැබෙන්නේ පිරුණු පැවට පස්සේ. ඒ නිසා නිවන් දකින්න තැන ඉඳලා ඒ සෞපදිශේෂ අනුපදිශේෂ සෞපදිශේෂ නිර්වාණ ධාතුට යానකම් පරිනිර්වාණයට යానකම් මේ කයේ තියෙන පුංචි දරතයක් තියෙනවා මේ කය ප්‍රමාණ කරගත්ත සලායතන පවතින තාක්කල් හැබැයි ඒක දන්නවා මේ ජීවිතේදී ගන්න පුළුවන් අඩුම ගන්න වෙන විදිහට කියනවා නම් මේක 100ට 100ක් කෙලස් පිරිසුදු වීමක් නිවනෙන්වත් වෙන්නේ නැහැ වෙන්නේ පරිනිර්වාණයෙන් විතරයි ඉතින් භාවනා කරන එක්කනා මේ පොඩ්ඩක් කෙලස් දෙනකොට මැරෙන්න කෑ ගහනවා මේ තිබුණේ තොංගණන්. ඒ චේති පොඩ්ඩක් කෙනකොට මැරෙන්න කෑ ගන්නවා මොකද එයා හිතනවා කේවල පරිසුද්ධ භාවයක් ලබන්න පුළුවන් කියලා. ඒක අර රේකී අධ්‍යාපනය නිසා අපේ ඔළුවට වැටලා තියෙන පිස්සුවක්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන ඕලාරිකත්ත ප්‍රතිලාභයට වැඩිය හොඳයි මනෝමය අත්ත ප්‍රතිලාභය නිසා ඕලාරිකත්ත ප්‍රතිලාභයෙන් පුළුවන් තරම් අයින් වෙලා මනෝමය අත්ත ප්‍රතිලාභයට එන්න. මනෝමය අත්ත ප්‍රතිලාභයට වඩා හොඳයි අරූපී සංඥාමය අත්පත්ලාභේ ඒකට එන්න. හැබැයි ඒකේ ඉඳලා ආයසරයක් කාම ලෝකෙටමත් යන්න පුළුවන්. ඒ ආයෙ මෙතෙන් දෙන්න. මේ ඔක්කොම මේ කරලා කරලා කරලා කරලා වශී කරලා කරලා කරලා ඒ එකටවත් මනාප තත්වයක් නෑ ඕනම දෙයක් මේ පෙරලෙන රෝදයක මේ தත්ත්වය තියෙන්නේ මේක අරකින් ප්‍රතිස්ථාපනය වෙනවා අන්නේ ප්‍රතිස්ථාපන වෙන නිසා එකකවත් බැඳෙන්න නැතුව ගත කෙරුවොත් ඒ ඒ ඒ ලබන මානසික தত্ত্ব මතින් උපක්ලේශ සාදා ගන්න නැතුව නැත්නම් අභිනන්දනේ අභිවදනේ වජ්ජෝසාය චිත්තති අජ්ජෝස චිත්තති කියන විදිහට මේ ලැබෙන දේවල් නම්බුවට ගන්න එපා අභිනන්දනය කරන්න යන්න එපා මේකට රිංග ගන්න යන්න එපා මේක ලුණු ගෙඩියක පොත්ත ගලවන්න වගේ එකින් එකට එකින් එකට යන එකක් එතකොට කවදා හරි තමන්න පුළුවන් වුණොත් එහෙම අවසාන වශයෙන් අර ඉඳ ගන්නකොටම දැනෙනවනේ මම මැරිලා නැහැ කියලා එකක්. ඉඳ ගන්නකොටම දැනෙනවනේ මට නිින්ද ගිහිල්ලා නැහැ කියලා එකක්. ඉඳ ගන්නකොටම දැනෙනවනේ මට ක්ලාන්ත වෙලා නැහැ කියලා ඕක තමයි නිවන කියන්නේ. ඉඳ ගන්නකොටම ඕනම කෙනෙකුට දැනෙනවනේ මේ මොනම දෙයක්වත් නැති වුණත් මම මැරිලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ. ඔන්න ඕකට සමාදම් වුණා නම් ඒක නැති තැනක් තියනද බලන්න. හිතගෙන හිටියත් ඕක තියෙනවා. ඉඳගෙන හිටියත් ඕක තියෙනවා. ඇවිදිනකොටත් ඕක තියෙනවා. නිදාගෙන ඉන්නකොටත් තියෙනවා. ඉතින් ඒක නිසා කියන එක චිත්තක්ෂණයක් සතිමත් වෙනකොට තදංග නිබුතියක් ලබනවායි කිය. ඒ චිත්තක්ෂණයට තදංගය එතනට අදාළ නිවනක් ලබනවා. අපිට තියෙන කෘත්‍ය මොකද්ද? හොඳට කරදරයක් නැතුව මේ අත් දෙක වහගෙන ඉන්නකොට අපිට දැනෙනවනේ මැරිලා නැහැ කියලා එකක්. අපිට දැනෙනවා නිින්ද ගිහලා නැහැ කියලා මොකද්ද එකක්. අපිට දැනෙනවනේ මට සීමුර්ජා වෙලා නැහැ කියලා. ඒ මොකෙන්ද දැනෙන්නේ කියලා බලන්න. මොකද්දෝ සිහින් අත්දැකීමක් තියෙනවා. මෙන්න මේ අත්දැකීමේ හිතෙනවද ගැහණු පිරිමිකම තියෙනවයි කියලා. හිතෙනවද මේකේ පොහසත් දුප්පත්කම මේකට බලපානවයි කියලා. හිතෙනවද මේකට බාල වයස මහලු සත්‍යයක් බලපානවයි කියලා. හිතෙනවද දැනුමක් බලපානවයි කියලා. මේකනේ manussකම කියන්නේ. මේක නැතුවනේ අපි ජීවත් වෙන්නේ. අරක ලබා ගන්න මේක ලබා ගන්න යනකොට අර හුදු manussකම. වර්තමාන මොහොතේ එළඹිච්චාම තියෙන manussකම නැති වුණාට පස්සේ මනුස්සයා ඒ කාන්තේම ආන්තික කුර වෙච්ච අන්තභාග වෙච්ච ජීවිතයක්නේ ගත කරන්නේ. ඉතින් ඒ අන්තභාග ජීවිතේ වෙනුවට දවසේ ඊට වැඩිය අද වැඩි චිත්තක්ෂණ ගාණක් වර්තමානට එළඹිලා ඉන්න ගත්තොත් ඒකට වැඩක් නොකරම ඉන්න ඕන කවන්නේ සක්මන් කරනකොටත් ඕක ගන්න පුළුවන් මම වෙමි මම ඉන්නවා කියන එක ඊට පස්සේ දත්ම දිනකොට පත් කනකොට කනකොට යනකොට එනකොට ඕන වෙලාවක මේක ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක අපි කොටු කරලා තමයි අල්ලන්නේ. මොකක්වත් නොකර අල්ලා ගන්නවා. අල්ලුවට බය වෙන්න එපා. ඒක වටිනා දෙයක්. ඒකට එළෙමෙන්න පුළුවන් ඉන්නේ බුදු කෙනෙක් ඉපදුනොත් විතරයි. නැත්තම් කවදාවත් අපේ හිතේ තෙන්ට යන්නේ නැහැ. ඒක යන්නේ පරතෝ ഘോഷේ නිසා කවුරුහරි කියප නිසා. යෝනිසෝ මනසකාර නිසා. මේක ගන්න බැරි කෙනෙක් දැකලා තියෙනවද ලෝකේ? ඒකට බුද්ධ ආගම ඕනයි කියලා හිතනවාද? මේක ගණ්ඩ උපැන්න සාතිකේ බුවත් බෞද්ධයි කියලා ලියලා තියෙන්න ඕනේ කියලා හිතනවා. මොකක්ද අපි මේ නටන නාඩගම? අද මේ වෙනකොට විශාල පිරිසක් ඇති බෞද්ධ නොවි මේක අත්දකින්නේ. අපි ඒගොල්ලගේ මානවයිතිවාසිකම් කැන්සල් කරන්න යනවාද? ඊමිට සංසාරේ දුක තේරෙනවා. තේරෙනවා මේ චිත්තක්ෂණයක අඩුම ඉතින් උකට බුද්ධාගම කිව්වත් එකයි, ධ්‍යාන කිව්වත් එකයි, රූපී කිව්වත් එකයි, අරූපී කිව්වත් එකයි. මේක ඉස්සලා තියලා කතා කරන දේවල් දැනගන්න ඕනේ නම් ඔය මයින්ඩ්ෆුල්නස් කියන වචනේ ගහලා බලන්න කොම්පියුටර් එකේ කී දහහක් කී ක්‍රමයකට මේක කියලා දෙනවද කියලා. ඒකෙන් කීයෙන් කීයද බෞද්ධයෝ ඉන්නේ කියලා බලන්න. 100 දෙයක්වත් බෞද්ධයෝ නෙවෙයි වා කරන්නේ. අබෞද්ධයෝ කියන මම මේ මේ නිවන බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිවන අනික් ආගම් වලට දීලා හැලු කරන්න කතා කරනවා කියන එක නෙවෙයි. මෙච්චරම බෞද්ධයි කියන කීයෙන් කී දෙනාද මේ ටිකවත් දන්නේ. මේක කරන්නේ. අත්දකපු නැති කෙනෙක් නැහැ. නමුත් ඒක ඉස්සරහින් තියාගන්න දන්නේ නැති නිසා අපි මේ අර රිලව කණ්ණාඩියෙන් බලලා පිටිපස්සේ ඉන්න රිලවල්ලන්න හදන්නේ. ඌට පේනවා එහා පැත්තේ එකෙක් ඉන්නවා. තුකි වැඩිම යට පිටිපස්සෙන් අත දාලා ඕක තමයි භාවනා කරන කට්ටිය කොච්චරවත් කරන්නේ. මේ එලඹිච්ච දේ තියේදී එහා පැත්තෙන් අත දාලා අල්ලනවා. මොනවා හරි හොඳ කෑල්ල එහා පැත්තේ වෙන්නදී තියෙනවා. මේ තමන්ගේම මායාවක් බව දන්නේ. අර යුනිවර්සිටි එකේ ඉඳද්දී අපි කොල්ල දෙන්නේ කියලා ඒක කණ්ණාඩිය කොණ්ඩේ පීරනවා. ඒක කණ්ණාඩියයි තියෙන්නේ. ඉතින් කොට එක කොණ්ඩේ හදනකොට උසේකා කියනවා මචං උඹ හිතාන හැදුවට උඹට වෙන්නේ මගේ කොණ්ඩේ ඕක හදලා වැඩක් නැහැ කියලා අර ඉස්සහින කාට කියනවා. ආන්නේ වගේ ජෝක් එකක් මේකේ තියෙන්නේ. මේ ලැබිලා තියෙන එළඹිලා තියෙන එක ඇත්ත සතුටු වෙන ඒක අභිනන්දනය කරන්න ගත්තොත් අපිට තේරෙන පටන් ගනී මේක කොච්චර කාලයක් අපි ඇසුරු කරලා තියෙනවද නමුත් ඒක මේ සත්‍යයේ ආරම්භක ශේෂේ චිත්තක්ෂණය සතිය එහෙම නැත්නම් අප්‍රමාදී කියන්නේ මේකයි කියලා තේරුම් ගත්තා නම් ඒ චිත්තක්ෂණේ තව දෙකක් තුනක් කරගන්න එක නේ අපිට තියෙන්නේ පුළුවන් තරම්. ඒතර අපිට තේරෙනවානේ දුක අයින් කරන්න ඕනේ. මේ කෙලෙස් අඩු සත්‍ය වැඩි කරනකොට ඉබේම දුකේ අයින්වීමක් වෙන්න බලනවා. නමුත් 100 100ක් අයින් කරන්න ඕනේ. අපි හිතයට වැඩිය අඩු දරතයක් පැටලාහයක් තියෙනවනම් අපිට තේරෙයි ඒ තැනට ගියාට පස්සේ මම අහවල් තැන මගේ ආත්මය කියලා එකක් නැහැ. මොකද මේ වර්තමාන මොහොත තැනකට සීමා වෙලා නැහැ. ඒකට කියන්නේ නන් ලෝකල් කියලා. ඔබ යන්නේ කොහෙද? එතන තියෙනවා. ඒ නිසා මට ආත්මයක් අහවල් තැන තියෙනවා කියලා එකක් නැහැ. එහෙම නැත්නම් මම මෙහෙම ඉන්නකොට කාට හරි හුළඟකින්වත් බාධාවක් වෙයි කියලා එකක් නැහැ. ඒ වර්තමාන මොහොතේ එළඹිච්චාම පලිබෝධ නැහැ කාටවත්. ඒක අපි ලෝකෙට දෙන්න පුළුවන් අඩුම ණය, අඩුම කරදරේ, අඩුම වදේ. ඒ වගේම මට පේන්නෙත් නැහැ මේ ආත්මයක් රඳාපවතිලා තියෙන තැනක්. හැමදැනම ඕන තැනක ගිහිල්ලා බලන්න ඒ කියන වර්තමානට එළඹිච්චාම දැනෙන මේ ගතිය ඒක මේ සාරමණ්ඩයක් අරටුවක් තියෙන එකක් නෙවෙයි. අවල් තැන කියලා ලෝකලයිස් කරන්න බෑ. ඒ වගේම මං කාටවත් ඒ ඒ මට්ටමේ ජීවත් වෙන මගෙන් කිසිම කෙනෙකුට පරිබෝධයක් නැහැ. ඒකයි කියන්නේ නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සාපිතා නිබ්බුතානූන සානාරි යස්සයන් ඊදිසෝපති බුදු වෙන්නේ ඉස්සෙල්ලා කිව්වේ මෙවැනි දරුවෙක් ඇති මවක් සැනසුණවන්නීය මෙවැනි දරුවෙක් ඇති පියෙක් සැනසුණවන්නීය මෙවැනි මිනිහෙක් ඇති ගෑණියක් සැනසුණවන්නේ මොකද කවදාකවත් කාටවත් පරිබෝධ කරන්නේ එයා ඉන්නේ එලෙමසිටි සීයේ වර්තමානයේ ගත කරන කාට හරි අතක් හරි වැදලා කරබනොත් කියලා සමා වෙන්න මම එහෙම හිතලා කෙරුවා නෙවෙයි. ඒක අපි සමාවෙන් බේරගනිමු කියලා මේ ටික කරගෙන යන්න පුළුවන් නම් ওই විමුක්ක එක එකක් එක එකක් ලබාගෙන මේ අවධානට යන විමුක්කයත් අර මුලින්ම පටන් ගන්න එකත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. පටන් ගන්න දවසේ සතිය මොකද්ද කියලා පටන් ගන්න දවසේ අපි අඳුනාගත්තා නම් මේ මැරලා නැහැ නිින්ද ගිහලා නැහැ ක්ලාන්ත වෙලා නැති මොකද්ද තත්ත්වයක් ඒක අතට අතේ අතට ගැනීමක් වශී කර ගැනීමක් විතරයි වෙන්නේ ඒකට නැත්නම් ඒක මගේ ගැලවුම බව, විමුක්තිය බව, මමම උපයන්න දෙයක් ඕන දෙයක් පාට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ යෝගාවචරචරයේ වෙන ලෝකයේ පිළිබඳ ඉදිකටු තුඩක් තරම් හෝ හැඟීමක් තියෙනවා නම් මේකට ඉන්න බෑ. ලෝකයේ පිළිබඳ මොනම හැඟීමක් හෝ සංඥාවක් හෝ මොන්නම කල්පනාවක් තියෙන මේකට එන්න බෑ. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මේයින් පිට මොනව මඤ්ඤනා කරන්න ගියත් මේක කෙලසෙනවා. එනිසා මේ ලැබියාගත්ත දේ එහෙම නැත්නම් මේ ක්ෂණය මඤ්ඤණාවල් කරන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව හැලී කතා කියන්නේ නැතුව තම්පප්පලාප කරන්නේ නැතුව කතන්දර හදන්නේ නැතුව මේකට එළඹ වාසය කරන්න පුළුවන් නම් කෙටියෙන් සඳහන් කරන්න පුළුවන් ක්‍රම. හැබැයි මේක පටන් ගන්න දවසේ කිව්වනම් පැටලෙනවා. රිට්ටිට් එක පටන් ගන්න දවසේ කිව්වනම් එහෙම එක්කෙනෙක්වත් ඊගාව අවුරුද්දවත් එන එකක් නැහැ රිට්ටිට් එකට. ඒ නිසා මේවා කරන්න ඕනේ අත්දකවල දැකලා තනුවන අවසාන වෙලාවට තමයි බුදු දනන්සේ ඒ නිවෙනින් කුරු ගන්නන දෙයක් සඳහන් කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මේ බුදු දනන්සේ පෙන්වන විමුඛ ගැන බණහඬ සුදුසු සාකච්ඡා කරන්න සුදුසු මොකද අපි ඒකට ගොඩාක් මේ වෙනකොට ආයෝජනය කරලා තියෙනවා. මේ බණ අහන්න අහන්න අපේ අර දෘෂ්ටි ඍජු වීමක් සිද්ධ වෙනවා නම් දිට්ඨිජු කර්මයක් ඒක නිසා අපිට අර අපි ළඟම තියෙන දේ අගේ ආඩම්බරේ වැඩිව හරියට රත්තරන් ටිකක් අරගෙන උරගාල බලලා මේක හරියට මෙච්චර ක්‍රැට් ගන්නක් තියෙනවා කියලා කියනවා වගේ දැන ගැනීමක් තමයි මේ මේ වැඩමුළුවකින් වෙන්නේ ඊට වැඩි මොනක් අලුතෙන් ලැබෙන්නෙත් නැහැ තියෙන මොනක්වත් නැති වෙන්නෙත් නැහැ ඒ නිසා මේ කරගෙන යන භාවනාදී Tamanට සැකේකින්තරව ඉදිරියට එහෙම නැත්නම් විචිකිච්ඡාවකින්තරව සද්ධාවේ මේ කියන පක්ඛන්දති පරිදති සම්තිට්ඨති අදිමුච්ඡති කියන එකට හොඳ සතුටින් බැහැගෙන ඒකඳ ප්‍රසාද ජනක ඒකේ පිහිටලා මේ වර්තමාන මොහොතේ පිටවලා ඒක පෙර ගමන් මාර්ගයක් වගේ තේරුම් ගන්න ඉදිරියට යන්න මේ දවසේ ධර්ම දේශනාවත් දේශනාවලියත් එකසේ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව මෙතන නතර කරනවා. තිර දිනාට දැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.